අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් හතරවෙනි දවසේ මේ වෙලාව වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියන කාරණික මතක් කිරීමත් සමග අපි ඍජු මහත්තයන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවස්ථාවක් ලැබුණේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතියට සිත යොමු කරන විට ඇසෙන ශබ්දය සෝත සිතක් ලෙසගෙන එය නිවැරදි එය නිරුද්ධ වී යත්ම නැවත සති අරමුණට යොමු කිරීම අපහසු වන්නේ කුමක් නිසාදයි කර්ණායන් කියා දෙන සේක්වා තේරුණා තරයි නෑ ඒක අපිට ඇත්තටම බේර ගන්න පුළුවන් ඒක නිසා මම කැමති දැනගන්න එහෙම ආනපාන කරමින් දැදි සද්දයක් ඇහුණට පස්සේ ආපහු හිතට ආපහු හිත ආනපානට ගැනීම ව්‍යාපාරය සාර්ථක වෙලා වෙලා තියෙනවද නැත්නම් හැම අවස්ථාවෙදි මේක අසාර්ථක වෙනවද කියලා ඒ ප්‍රශ්න කරු උත්තර දෙන්න කැමති නම් මේ වෙන්නේ ඇයි කියන එක අපි හේතුඵල ධර්මය අනුව පස්සේ හිතා ගන්න පුළුවන්. නමුත් ආනපාන කරනදී සද්දයක් ඇවිච්චාම නැවත ආනපානට ගන්න පුළුවන් වුණාද ඒ ප්‍රයත්නක උත්සාහ කරලා තියනවාද සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා සභාවට ඉදිරිපත් කරනවා නම් ඒක නම් වටිනවා සාකච්ඡා කරන්න. කැමති නම් ඒ ප්‍රශ්න කරු. එහෙම නැතු වෙන්නේ ඇයි කියන එක දැන් තේරුම් ගත්තයි කියලා ඉච්චර ප්‍රශ්නයක් මේ අපිට ලාභයක් වෙන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු දෙයක්. ඒක ඕන දෙයක් වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ උනාට පස්සේ Tamanne ජාම බේරගෙන අපව වහන බණ්ඩ එන්න පුළුවන් උනාත් බැරි උනාද කියන එක ඉදිරිපත් කරන එක වටිනවා. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් පතේදී වම දකුණ සිතින් භාවනාවට යොමු වීමේදී ක්‍රියාව හැර සිත පමණක් යෙදෙන අවස්ථාවේ කරන්නතු තියෙන වැරදි ලෙස වැරදි ලෙස පාතැබීම නමුත් ඉක්මනින් සිත නිවැරදි කරයි. එවිට සිතේ එකඟතාව නැත්ද ඊට හේතු මොනවාද? නිවැරදි කර ගත හැකි ක්‍රමයේ පහදා දෙනසේක්වා. තිරුවන් සරණයි. එච්චරම පිළිසු නැහැ ඉදිරිපත් කළ තැහැටි. නමුත් මම මෙහෙම ඇහුවොත් මෙහෙම කිව්වොත් හරිනම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. Taman වම කියනකොට දකුණ තියෙනවා. දකුණ කියනකොට වම තියෙනවා කියන පටලැවිල්ල තියෙන බව දැනගත්තාම තමන් නැවතත් ඒක වම කියනකොට වම තියන්න දකුණ තියනකොට දකුණ තියන්න හදාගත්ත ගතියක් පේනවා. ඒකට හිත එච්චර සමාහිත ගතියක් නැහැ. නමුත් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන පිළියම් කරගත්ත බවක් පේන තියෙනවා. ඉස්සල් ප්‍රශ්නෙත් ඒකමයි. ආශර් ප්‍රසාර කරන සද්දකට ගියා නැවත ආනපන ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. දෙවෙනි ප්‍රශ්නේදී ඒක ටිකක් විස්තර සහිතව ලියලා තිනවා මම ආපහු ගත්තා. එතකොට හිත එච්චර සමාහිත ගතියක් නැහැ කියලා. ඉතින් ඒ ලේඛනයේ ලියපු කෙනා නැත්නම් ප්‍රශ්න තියපු කෙනා කැමැතිනම් උත්තරයක් දෙන්න ඒ විදිහට වම කියලා දකුණ තියෙන දකුණ කියලා වම තියෙන පටලැවිලි තැන ඉඳලා නැවත වම කියනකොට වම කියන තැනට ගන්න තමන් කරපු දෙයක් දෙක සිද්ධ වුණේ නැත්නම් ඉබේ සිද්ධ වෙච්ච එකක්ද කියලා සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් ඒක වටිනවා මේ සාකච්ඡාවට ඉස්සල ප්‍රශ්න කරු ප්‍රශ්නමයි මම අහන්නේ ආපහු නැවත නිවැරදි කරගැනීමේ ක්‍රියාවලිය Taman හිතලා කරපු එකක් කියලාද හිතෙන්නේ එහෙම නැත්නම් ඒක ඉබේම වගේ බයලජ්ජාවට වගේ සිද්ධ වුණාද කියන එක සපෙල උත්තර දෙන්න කැමති නම් සාකච්ඡාවට හරි වටිනවා එහෙම නැත්නම් ඒ වෙලාවට වික්ෂිප්ත උනත් කමක් නැහැ Taman නිවැරදි දේ නිවැරදි කරගැනීම කරලා තිනවා කියලා ඉදිරියට අනේක තමයි කරන්න තියෙන්නේ නමුත් ඒක අරකි විදියට සපෙල උත්තර දෙන්න පුළුවන් නම් ඒක මට වෙච්ච දෙයක් එහෙම නැත්නම් මම කරපු දෙයක් කියලා. ඒක නම් වටිනවා සභාවක සාකච්ඡා කරන්න තරම්. එහෙම නැත්නම් දිගට තව කරන්න මේ ප්‍රශ්නේ හිතේ තියාගෙන භවනා කරන්න මේ විදිහට නිවැරදි කරන වෙලාවක කරන දෙයක්ද ඒක කෙරෙන දෙයක්ද කියලා පොඩ්ඩක් වාර්තාවට ඇතුළු කරන්න උත්සාහ කරන්න. මම ඉතින් අපේ හන්දේ ප්‍රශ්න දෙකම ඉදිරිපත් කළා තියෙන එක්කෙනෙක් වගේ එකම අත්අකුරු තියෙනවා. දෙකම එක ප්‍රශ්න තියෙන. ඉතින් කවුරු හරි කියන ඉදිරිපත් වෙනවා නම් ඒක ලොකු දෙයක්. නමුත් ඉදිරිපත් නොවුනයි කියලා ඉතින් මරන්න බෑනේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී විනාඩි 10ක් පමණ සිත එකඟව භාවනාව වැඩුවත් අදිසියම සිත පිටපණී. නැවත එකඟතාවයකට පැමිණීමට සිත සමග වෙහසක් ගැනීමට සිදුවේ. එසේ සිත සමග සිත සමාධියක් ලබා ගැනීමට යත්න දරුවත් අසීරු කරුණකි. මේ සඳහා උපදේශක් පතමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. එකම ප්‍රශ්නේ තුන්වෙනි වතාවටත් අහනවා. විනාඩි 10ක් විතර කරත හැකි ඊට පස්සේ පිට පනිනවා නැවත ආපහු ගන්නකොට අශීරුතාවයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ එහෙම පිටේ ඉන්න බව දාන්නෝ ආපහු ගන්න ඕනේ බවක් දාන්නෝ ගන්නත් පුළුවන් එතකොට සමාහිතකමක් නැහැ අශීරුකමක් තියෙන්න පුළුවන් නමුත් ඒක නිවැරදි ක්‍රමේ නිසා ඒ කරනකොට කරනකොට ඒකේ තියෙන මේ ඇඹුල් ගතිය පැංගිරි ගතිය අශීරු ගතිය අසමාහිත ගතිය අඩු වෙලා පහු වෙනා එකට පුරුද්දකට යනවා ඉතින් ඒක නිසා පළවෙනි විනාඩි 10 දී පාරේ ගිහිල්ලා තියෙනවා වාහනේ ඊට පස්සේ පාරෙන් පිට පැනලා තියෙනවා ඊට පස්සේ ආය පාට ගත්තා ආන්නේ කටයුත්ත කරනකොට ආපහු ගන්න එක ආපහු හිත නිවැරදි පාට ගන්න එක හිතලා තමන් කරන දෙයක්ද එහෙම නැත්නම් ඒක ඉබේ සිද්ධ වෙන එකක්ද කියන එක හොඳට නිරීක්ෂණය කරන්න ගත්තොත් මේක අකරතැබ්බයක් විදිහට සලකන එකක් නෑ මේක අභියෝගතා පරීක්ෂණයක් විදිහට සලකාවි. ඒ වගේම වார்த்தාවට අනිවාර්යෙන් ඇතුළ කරાવી මේ මම මේක කෙරුවද නැත්නම් මට මේක සිද්ධ වුණාද කියලා. මේක නම් කියලා තියෙන්නේ කෙරුව බවක්. ආයාසයෙන් කෙරුව බවක්. නමුත් ඒකේන ගේ මට අහන්න කැමති ආනපාන දිගේ ගිහිල්ලා හිත පිට ගියාට පස්සේ දැන් මම හිත පිට ගියා කියලා දැන ගැනීම අහම්බයක්ද එහෙම නැත්නම් හිතලා කරන එකක්ද පාරමුණෙන් හිත පිට පැන්නට පස්සේ හිත පිට පිට ගිය බව දැන ගැනීම අහම්බෙන් සිද්ධ වෙච්ච එකක්ද නැත්නම් තමයි චේතනාපූර්වකව හිතාමතා කළ එකක්ද කියලා එකම ප්‍රශ්නේ මම මේ අවසන්නේ එක තැනකට. ඉතින් කවුරු හරි ඉදිරිපත් වෙනකම් මමත් ඉතින් ඔය තට්ටු කර කර යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන්න ගිහින් ඒ විනාඩි 10ක් තරම් වෙලා භාවනා කරනකොට සිත කොහේ හරි සද්දයක් හරි මොන කරදරයක් හරි වෙලා පිට ගියොත් ආයි අර තිබුණ තැනට ගන්න බොහොම මහන්සි වෙන්න ඕන. ඉතින් මේ ඒ වෙලාවට ටිකක් කලකිරීමක් වගේත් එනවා මේ වෙහෙසක් දරනවා තිබුණු පාරට දමා ගන්න. ඒ වුණාට හුඟක් අමාරුයි ඒ වැඩ. ඒකේ ටිකක් විස්තරයක් මම අහන්නේ දැන් මගේ හිත තියෙන ආනාපානේ නෙවෙයි මගේ හිත වල්මත් වෙලා තියෙන්නේ මම ඒක සද්දක තියෙන්නේ මගේ හිත වේදනාවක තියෙන්නේ කියලා දැනගන්න එක ඉඳපුවම අහම්බෙන් දැනන දෙයක්ද නැත්නම් හිතාමතා කරන එකක්ද ඒක අහම්බෙන් වෙන්නේ හිතලා ඒක තමයි මට කියන්න ඕන කාරණාව මේ අහම්බෙන් මගේ හිත පිට ගියා කියලා දැනගන්න එකත් අහම් හිතාමතා තමන්ගේ හිත ආනාපානෙ තියෙන කියලා දැනගන්නවා කියනකොටත් මේ දෙකේම තියෙන සතියද නැත්නම් අතන සතිය තියෙනවා මෙතන සතිය නැහැ කියලාද හිතෙන්නේ දෙක නැත්නම් දෙකම සතියද මුලදී හොඳට සතිය තියෙන පිට පැනලට පස්සේ තමයි ගන්නවා හරි පිට පැන වෙලාවේදී පිට පැන බව දැනගන්න එක සතියද වෙන මොකද්ද කියලා මං අහන්නේ ඒක සතිය ඉතින් ඒකකොට ප්‍රශ්නයක් එනවා ආනාපාන සීටි ආනාපාන තීන බව ගැන ගන්න සතියයි ආනාපානේ නැතිකොට ආනාපානේ නැති බව දැන ගන්න සතියයි දෙකේ වඩා කාර්යක්ෂම සතිය මොකද්ද වඩා සෙල්ලක්කාර සතිය මොකද්ද පිට පැන්නහම එකක් මට ඕනේ උත්තරේ කෙලින්ම උත්තරයක් ඕන පිට දැන් එක විදියකට ගිහිලා ටිකක් වෙලා තමන්ගේ පිට එහෙම පිට පැන්නහම මේ ගන්න ගොඩක් අසීරුයි ඉතින් නෑ මම ආයෙත් මාව කැලියට ඇදගෙන යන්න හදන්නේ මම අහන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ ආනපාන පිට ගිය බව දන්නවා ඒ දැනගන්න එක සතියෙන්ද සිද්ධ වුනේ නැත්නම් ඒකට සතිය කියලාද කියන්නේ නැත්නම් වෙන එකක්ද සතියෙන් සිද්ධ එතකොට ඒ සතියද හොඳ නැත්නම් ආනපාන ඉන්නකොට ආනපාන ගැන දන්න සතියද හොඳ නැත්නම් පිට ගිය වෙලාවේදී පිට ගිය බව දන්න සතියද වඩා හොඳ ආනාපාන ඉන්නකොට තියෙන සතිය හොඳයි ආන්න ඒක වැරදි කියන්නේ මම මෙච්චර කරකවගෙන යන්නේ වාහන නැති පාරන වාහන කරදරයක් නැති පානක ඩ්‍රයිවිං කරන එකද දක්ෂකම තියෙන්නේ නැත්නම් ගොඩාක් කරදර තියෙන වාහනයක පාරක හැප්පෙන්නේ නැතුව වාහනේ ගෙනියන එකද දක්ෂකම අමාරු පාරක ඒක නිසා මේ කියන එක තමයි වඩා හොඳ සතිය. ඉතින් ඒකට හිතරක් කරගන්නවා අපි. ඉතින් ඊට පස්සේ ඉතින් කොහොමඩක්වත් ධෛර්යයක් එන්නේත් නැහැ, උනන්දුවක් එන්නේත් නැහැ, සද්ධාාවක් එන්නේත් නැහැ, සත්‍ය බව දන්නේත් නැහැ. ඒ නිසා මුල් තුන් දිනාගෙන් ප්‍රශ්න වලින් මම ඇහුවේ මෙතෙන්ද ගෙනියන්නයි. ආනපනෙන් හිත පිට ගියාට පස්සේ අපව ගන්න එක අසීරු එක වෙනම දෙයක්. පිට ගිය බව දැනගන්න එකක් තියෙනවනේ. මේක Tamanට හම්බෙන් හම්බ වෙන එකක් නේ. ඒක අගය කරනකම් භාවනාවේ දියුණුවක් එන්නේ නැහැ. ඒකට පශ්චාත්තාප වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මාර්ගපාක්ෂික ගති කියන්නේ. අපි ඒකටයි පවන් සලන්නේ. ඒකටයි පොහොර දාන්නේ. ඒකටයි ආහාර දෙන්නේ. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නවනේ. ඒක සතියනේ. ඒ සතිය ඉතා වටිනවා. ආනපාන තියෙනකොට තීන කරන සතියට වැඩිය පිට ගියා කියලා දන්න සතිය බොහෝම අරසකාරයි. බොහෝම සෙල්ලක්කාරයි. බොහෝම සූක්ෂම උදව්වක් අපිට කරන්නේ. ඊට පස්සේ ගන්න අමාරු. ඒක වෙනම කතාවක්. ඒ නිසා දැනගන්න මේ මූලිකම දේ භාවනා නොකරපු කෙනෙකුට ඒ කියලා නිකමට හරි හිතනවා. භාවනාවට උත්සාහ කරපු නැති කෙනෙකුට මෙහෙම පිට ගියයි කියලා දැනගන්න හාංකා විශයක් එයිද කියලා? ඒක නිසා එහෙම් පිට යන්න අරින්නේ. ඒ හොඳට හැරිලා බලන්න දැන් මේ පිටකී බව දැනගන්න එක හම්බෙන්න සිද්ධ වුණේ හිතාමතා හිතමතා කරන්න බෑ. එන හිතාමතා හිත පිටකියා කියන්නේ. අහම්බෙන් සිද්ධ වුණාට පස්සේ පශ්චාත්තාප වුණොත් ගණ්ඩ අමාරුයි. සතුටු වුණොත් ඒක සෙල්ලක්කාර වැඩක් වෙනවා. විනෝදාංශයක් වෙනවා. අභියෝගතා පරීක්ෂණයක් වෙනවා. දැන් පාරෙන් පිට ගිහිල්ලා තියෙන දැන් ඉතින් දක්ෂරිය දුරෙක් නම් පාරට ගනි. කනගාටුලා හිටියේ කියලා වැත්ත කරලා ඉඳලා වාහනේ එන්නේ නැහැ නේ. යාර සංස්කෘත පොතේ තුන්වෙනි පාඩමේදී කොහොද උගන්වනකොට තියෙනවා. ඒ මිනිස්සයා මේ බර කරත්තයක් කරගෙන යන මිනිස්සෙක් කරත්ත රෝදයක් කරනවා මඩේ. ඒ මිනිස්සයා කරන දේ කොට ගිහිල්ලා දෙයයන් ආංශයට යදිනවා. අනේ ඊශ්වර දෙයයන් ආංශේ මම හැමදාම අසුරු කරනවා. බුදු පූජා තියෙනවා. අනේ දෙයයන් ආංශේ මට පිහිට වෙන්න කියලා. හ්ම්. ඊට පස්සේ මිනිහා හොද්දටම සබත කරලා කරනකොට දෙයියෝ පෙනීලා කියනවා මොඩියෝ ගොඩ ඇවිල්ලිවල දෙයියෙන් ඇදින්න බාර එරිච්ච කරත්තට කරදීපන්. ගුණාටත් ගහපන්. ගහලා කරදෙනකම් දෙයියන් අතර කතා කරපන් එතකොට මම උදව් කරනවා. බොමි ගොඩ ඇවිල්ලිවල ගුණාට කරතර කරන්න දැන් මට කර මට කරත් ඇදින්න දෙනවා කියන උඹද තේම වක්තිකෙක් නෙවෙයි. ඔබ දැන් මඩට බහපන්. එරිච්ච කරත්තට අත කරදීපන්. කරදීලා ගොඩට තට්ටු කරලා මගේ නම කියපන්. අනේ ගිහිල්ලා අර මනුස්සයාරකට කර දීලා ගුණාට හැංජය කරනකොට මෙන්න දෙයන්නාසෙත් එනවා ගොඩක් කරත්තෙත් ගොඩ. පශ්චාත්තාපෙලා ගොඩ ආපු එකට දෙයියොත් උදව් කරන්නේ. ඒ වෙලාවේදී දැන් මට ඇවිල්ලා තියෙන මාත් කර දෙන්න ඕන ගුණා තනියම අදින්න බෑ දැන් ඒ නිසා ඒකට තල්ලුවක් දෙන ගමන් දෙයයන් නැසක නම කියවන බෙට යරි. ඒක කමඨාන් සුද්ධ කිරීමේ විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට මට අරස් ප්‍රශ්න අහන්න ඕනේ. මම ඒක මෙහෙවන්න ඕනේ. ඉතින් ඒකට මයික් එකට බය නිසා ඕ කට උත්තර දෙන්න බැරි වෙලා හිටියොත් ඉතින් මට කරගන්න දෙයක් නැහැ. මට තනි කකුලෙන් ඇවිදින්න බෑ. මට තව කකුලක් ඕනේ. ඉතින් ඒකට උත්තර දෙනවනම් බොහෝම ඉක්මනට ඉක්මන වුණාට ඔක්කොටම මම හිතන්නේ තේරෙයි කියලා. නමුත් තේරුම් ගත යුතු එකක්. පිට යන්නම ඕන හිත පිට ගියා කියලා දැනගන්න සතිය පහළ වෙනවා. නැත්තම් කවදාකවත් ඒ සතිය පහළ වෙනවා. ඊට පස්සේ එකක් ඕනලා තියෙනවා පිට ගියා කියලා දැනගන්න සතිය වඩා හොඳයි අරමුණේ ඉන්නකොට තියනවා කියන සතියට වඩා. ආන්න යාට විතරක් භාවනාව ඉස්සරහට යනවා. ආයෙ ඊට පස්සේ බාධා වෙන්නේ නැහැ. ඒ නිසා ඕනතරම් යන්න කියන්නේ. අප හරවලා එන ගමන විතරයි මගේ දක්ෂකම. ඒකත් මට කර දෙන්නක්. මට තියෙන්නේ පොඩ්ඩක් ක්‍රමසාවිදි හොයලා ආපහු වෙන එකට පශ්චාත්තාපේ තමයි මාරපාක්ෂික ධර්ම. ඒකට තමයි කෙලෙස් කියන්නේ. මම බොහොම සතුටු සිතින් බුද්ධ පුත්‍රෙක් විදියට බුද්ධ දුහිතෘකාවක් විදියට මේක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන දේශා පිට ඵලයන් මම ගන්නවා ආපහු. ආහනේම කරන්නේ දවසේ ඔන්න මේ භාවනාවට යන්නෙම මේ එන කරදර වලින් උදව්වක් විද කරදර උදව්වක් කරන්න. බාධකේ සාධකයක් කරගන්න හදාසි. ඉතින් එතකොට Tamanට අනන්ත වාර්තා කරાવી සද්දොන්ට හිත පිට ගියා. නමුත් මම දැනගත්ත පාට ගන්න හැටි. වේදනාවට හිත පිට ගියා මම දන්නවා පාට ගන්න හැටි. වේදනාව හිතවිලි නිසා හිත පිට යනවා මම දන්නවා පාට ගන්න හැටි කියලා හැකි සංඥා විතරක් මතුවේ. එතකොට ඔය පශ්චාත්තාපේ නැහැ. ඒකට කිසිම අඩුවක් කිසිම කෙනෙක්ගේ නැහැ නොදැනුවත්කම විතරයි තියෙන්නේ. අපි මේ පශ්චාත්තාප වීම හරහා කෙලෙසයකට අතවන්නේ. කෙලෙසයකට පෝර දානවා. කෙලෙසයකට ආහාර දෙනවා. ආන්නේම නොකර ඒ ඇති වෙච්ච සතිය දිගේ ආපහු පිළියම් කරන්න උත්සාහ කරනවා නම් මොනම බාධාවක් ඇති ඉදිරියට එන්නේ නැහැ. මේක පුංචි පිම්මක්, පුංචි යෝනිසමනසිකාරයක්, පුංචි ප්‍රශ්නයක් දිහා හරව බලන ක්‍රමයක් හැම තැනම දාන්න පුළුවන්. ඒ නිසා වැටෙනකොට පශ්චාත්තාප වෙන්න වැටෙනකොට වැඩි යෝධ බල යෝධ වීර්යයන් සිංහ සෙයියාවේ මුණ දෙන එකයි කරන්න ඕනේ. නමෝ බුද්ධාය ගරු ස්වාමීන් වහන්ස මම මම පළමුවර පැමිණෙක්මි. පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව ආරම්භීමේදී පටන් ගන්නා අයුරුද එකකින් එකට මාරු කිරීමේදීද සිදු කරන අයුරුද පහදා දෙනමෙන් ගෞරවපූර්වක අයද සිටිමි. භාවනාවේදී සිත සංසුන් නොවේ. වර්තමානයේදී සිදුවන කිසිවක් මතකයට නොවේ. පුරා කාලයේදී සිදුව සියල්ලක් පෙරහැරක්සේ ගලායි. සිත සංසුන් කරගන්නා උපදේශක්ද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පළවෙනි ටික කියවන්න ආයසරප මම පළමු වාර පැමිණියෙක්මි. පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව ආරම්භීමේදී පටන් ගන්නා අයුරුද එකකින් එකකට මාරු කිරීමේදීද සිදු කරන අයුරුද පහදා දෙන මෙන් ගෞරවපූර්වකව අයද සිටිමි. මේක සාමාන්‍යයෙන් කාටත් වගේ අලුතෙන් ආපු කට්ටියට තරනේ කාටත් වගේ සිද්ධ වෙනවා. තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට ආයෙසරයක් අර මුල් පැටි අහන්න ඕනේ. ඒකේ තියෙනවා භාවනා පටන් ගන්නකොට කිසි දෙයක් මනසේ තොරන් ගහන්න යන්න එපා. මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන් ද කියන එක. සක්මණට ගියාට පස්සේ සක්මණ ඉස්සරහ හිටගෙන මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් ඒක තමයි ආරම්භය. ඊට පස්සේ එහාට මට ඇවිදින්න හිටගෙන නෙවෙයි මම දැන් ඉන්නේ ඇවිදිනවා. එතකොට Taman දන්නවනේ අතීත මතක් වුණා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අතීත මතක් වෙනවා කියලා කියන්නේ හිත දැන් විවේක වෙලා. නැත්තම් දැන් දති එකක් වක් පඩි එකක් වක් කිසි එකක්වත් තියෙනවා නම් අතීතේ නැහැ. මුදුවට ඒක මතක තියන්න අතීතයට හිත යනවායි කියලා කියන්නේ දැන් හිත විස්්‍රාම වෙලා. හිතට කරන්න වැඩක් නැති නිසා රෝන්දේ ගන්නවා. ආයෙ වෙලාව කියන්නේ තියෙන පොළොවේ පයි තිනකොට මේ වම වේද දකුණ වශයෙන් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා දැනගන්න අසුළු එක තමයි අපි පළවෙනිම භාවනා කර්මස්ථාන උපදේශන පන්තියේ දෙන්නේ. ඒක නිසා මම හිතනවා දැන් ආයෙත් කාලේ පැමිණලා තියෙනවායි කියලා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් චන්දනගෙන් ඉල්ලීමක් කරලා ඒ මූලික උපදේශ පරිදි අහුම්කම් දෙන්න. ඒකේ අහක යමක් වෙන්නේ නැහැ. යම් ප්‍රයත්නයක් කෙරුවට පස්සේ ආය අහනකොට නාහපු කාරණා ගොඩාක් හම්බ වෙනවා. එදා ඇහිංචි නැති අලුත් කරටෝ. ඒ අත්දැකීම් ඇතුව අහනකොටයි අත්දැකීම් නැතුව අහනකොටයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඒකට හොඳ උපදේශය තමයි මේ මූලික උපදේශ පන්තිය. අහන්න අහනකොට මේ ප්‍රශ්නේ හිතේ තියාන අදාළ කරුණු ටික ලියා ගන්න. එතකොට පැහැදිලිම හිතට වදිනවා. ගත්තර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය නාසිකාග්‍රේ වරණකල ආනාපාන සතිය. මම නාසිකාග්‍රේ නාස්වාසය ඇතුළන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. එය හොඳින් දැනේ. විටක උණුසුම් දෙයි, විටක සීතල ගතියක් දැනේ, විටක එය දිගුය, විටක එය කෙටිය, විටක එය නොදැනෙන තරම් වේ. ආස්වාසයේ ස්වභාවය මේ ආකාරයේ තේරුම් ගත්ෙමි. මම නාසිකාග්‍රයෙන් ප්‍රාශ්වාසය පිටවන ආකාරය නිරීක්ෂණය කළෙමි. එය වඩාත් හොඳින් නොදැනේ. විටක හොඳින් දැනේ. විටක සියුම්ව දැනේ. බොහෝ දුරට ඒවා කෙටිය. සමහර විටක දිගුවට දැනේ. උණුසුම් හා සිසිල බව දැනේ. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ ස්වභාව වෙනස් බව වටහා ගත්ෙමි. මට ආශ්වාසයේ සිත තබා ගත හැක්කේ ආශ්වාස වාර 3ක් 4ක් පමණි. එය දැනෙන්නේ නාසය ළඟදී. සිත වෙනතකට ඇදී යයි. වරක රාගයකට වරක ද්වේෂයකට ඇදී ප්‍රශ්වාසය දැනෙන්නේද යථ ආකාරයටමයි. පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී දනහිසේ අධික වේදනාවක් දැනුණු වෙලාවට වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළෙමි. එවිට එය නැති වී ගියේය. සිත මූල කර්මස්ථානයට යොමු කළෙමි. නමුත් ආශ්වාසය ප්‍රශ්වාසය එකවර ප්‍රකට වූයේ නැත. සිත වෙනතකට ඇදී ගියේය. ද්වේෂ සහගත සිතුවිලි ඉස්මතු විය. පරණ දේ මතක් විය. ද්වේෂයක් ද්වේෂයක් යයි කීපවරක් මෙනෙහි කිරීමෙන් නැදී ගියේය. මෙසේ ටික වේලාවක් සිට විට නැවත ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමි. හුස්මරැලි කිහිපයක් බලද්දී සිත සංසුන් විය. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනෙන තාන් විය. මා පරියන්කේ සිද්ධ බව දැනුනි. මෙලෙස තප්පර කිහිපයක් ගිය විට දිගු හුස්මරැල්ලක් දැනුණු අතර තිබුණු සංසුන් ගතිය සතුට අඩු වී ගියේය. ටික වේලාවක් පරියන්කේ සිටීමේ නැවතද පෙරසේම විය. යට ස්වාමින් වහන්සේ මා නිවැරදි භාවනා මාර්ගයේ සිටින්නේද? මෙතන ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද? ආදා දෙනමෙන් කාරණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ නිවන් අවබෝධ වේවා. ඊළඟ සරණයි. කම්තම් වාර්තා කියෙදිමේදී ඒ උපදේශ ටික හොඳට මතක තියාගෙන හිතේ දරාගෙන ලියාපු ලියමනක් ඒක නිසා මේ විදිහට ටිකක් ටික කරගෙන යනකොට අනිවාර්යයෙන්ම භාවනාවේ ගුණයක් එනවා මේකෙදී එකක් නැත්නම් මෙතෙක් කරපු එකනට එකක් තව දිනු පිටිස කියන්න පුළුවන් මීට වැඩිය ළඟ ළඟ මෙනෙහි කරන්න ආශ්වාසයෙන්කොට ආශ්වාසය ආශ්වාසය කියලා මෙනෙහි කරන්න ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසය ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්න එතකොට අර හිත පිට යනේවා ටිකක් අඩු වෙනවා හොඳටම අමාරු වුණොත් විතරක් පිට ගිහිල්ලා අර කියලා තියෙන විදිහට ද්වේෂක් වශයෙන් මෙනෙහි කරාට කමන්නේ නමුත් අරමුණ මෙනෙහි කිරීම තව පොඩ්ඩක් වැඩි කෙරුවොත් වාසිල වෙනවා මේට වැඩිය පාලනයක් අතර ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට වාර්තා කිරීම සිද්ධ වෙනවා නම් භවනා අල්ල ගන්න වැඩි කල්යක් නැහැ. හොඳයි කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන බැලීමේදී ඇතැම් විට ශාරීරික වේදනා විවිධ ශබ්ද ඇසෙන විට ඒවාද මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස බලන විට සිත තැන්පත්ව සුදු පැහැති ආලෝකයක්ද ඇස වටා චක්‍රාකාරව ගමන් කරයි. කරන කරන කැඩී බිඳ යන බිඳු ආකාරයේ සටහන් දර්ශනය වේ. ඒ අතර ආශ්වාසය ප්‍රශ්වාසයද මෙනෙහි කරමි. නැවත පෙර පරිදි ශබ්ද, සිතුවිලි, වේදනා ඇතිවේ. මේ භාවනාවට බාධාකාරී බවක් නොදැනුණත් නිවැරදි මාර්ගයේ කෙරෙනවාද මෛත්‍රීන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ආරම්භයේදී හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා ආශ්වාස ප්‍රශ්වාසය ගැන විස්තර කරන්න. නමුත් ඉස්සල ප්‍රකාශය වගේ ආශ්වාසය කරනකොට අත්විඳින දේවල්, ප්‍රශ්වාසය කරනකොට අත්විඳින දේවල් එකතු වෙලා නැහැ. කෙසේ නමුත් පහුගිය දවස්වල ලියපු ලිවුම් සහ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලෙන් පාඩම් ඉගෙන ගත්ත බව පේන්න තියෙනවා. ඒක නිසා ඒ සද්ද වේදනා හිතවිලි තියෙනකොට පොඩි ආදර්ශයක් විදිහට මේ හිතා ගන්න. සද්ද ඇහුනට මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ ගණන් ගන්න එපා. වේදනාව කාට එක නොදැරිය හැකි නෙවෙයි නම් ගණන් ගන්න එපා. හිතවිල්ල කාට මම හිතලා ගත්ත එකක් නෙවෙයි නම් ගණන් ගන්න එපා. යම් විදියකට හිතලා ගන්න යනවා නම් එහෙම නැත්නම් මට නම කියලා කවුරු හරි ආමන්ත්‍රණය කරනවා නම් දරා ගන්න බැරි වේදනාවක් තියෙනවා නම් විතරයි අපිට භාවනාවට බාධා වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා බාධා විචාර කරන් ගන්න එපා. ඒ තියෙද්දි ආනාපානයට වැඩි ගෞරවයක් ප්‍රමුඛ ස්ථානයක් අවධාරණයක් යොමු කරන්ඩ මෙනෙහි කිරීම ලං කරලා නැත්නම් මෙනෙහි කිරීම ළඟ ළඟ කරලා ආනාපානේ නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාවික ලක්ෂණ ගති භාව අර ඉස්සෙල්ලා ලියුමේ සඳහන් කරලා තියෙන විදිහට මලු දෙකකට දෙපැත්තට දාන්න. මේ ආශාසය තොරතුරු මේ ප්‍රසවාසය තොරතුරු කියලා මේක පොඩි දියුණුවක් වෙයි. හැබැයි ඒක දුර ගමනක් යන්න ලොකු කලෙලියක් වෙනවා. මේ නිසා මේ වාර්තා කිරීම උත්සාහය හොඳයි කියලා කියන්න පුළුවන්. ඩොක්ටර් ස්වාමින් වහන්සේ මා මෙහි ආ පළමු භාවනා වැඩසටහනේ ආනාපානය කරමින් ඊට පසු දෙතිස් කුණපේ විස්තර වශයෙන් බැලුවෙමි. දෙවැනි දින ආනාපානයම පමණක් කරමින් සිටන විට නොඑක් සිතුවිලි පැමිණ ඒට බාධා ඇති විය. තුන්වෙනි දින ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි ආනාපානයේ වඩා ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කරමි. ආනාපානයේ මිතුරු කරගෙන එහි සිත පැවැත්වීම අසීමිත සතරක් විය. සති නිමිත්තේම සිත රැඳෙමින් ඒ තුලින් ආනාපානයේ බැලෙමි. සති නිමිත්තේ තුන්වරක් සනිටුහන් තුනකින් ආනාපානයේ කොටස් තුනකින් පෙන්눔 කළෙමි. පසු ආශ්වාස මග දිගටත් ප්‍රශ්වාසය ඊටත් දිගටත් ගමන් කර අවසානයේ ආශ්වාසය ප්‍රශ්වාසය කියා මෙනෙහි කළෙමි. මේ ගැන ඔබ වහන්සේ තවදුරටත් දෙන උපදේශය දොහොත් මුදුන් දී පිළිගනිමි. මේක තව අල්ල ගන්න ඕන නම් තව ආණ්ඩු මට්ටු කරන්න ඕන නම් තව මේචා කරන්න ඕන නම් අපමට ආශ්වාස ප්‍රශ්වාස කියන එකද ඇතුල් වෙනවා පිට වෙනවා කියන එකද ගන්නවා හෙලනවා කියන එක දන්න කෙටි වචනයක් උරතල් වචනයක් දාලා අවශ්‍ය නම් දෙසරක් මෙනෙහි කරන්න. ඇතුළ වෙනවා ඇතුළ වෙනවා ඇතුළ වෙනවා තුන් සැරයක් නැත්නම් දෙසරයක් නැත්නම් පිට වෙනවා පිට වෙනවා කියලා ඒ මෙනේ කිරීම පොඩ්ඩක් වැඩි කරනවා නම් වාහනේ ඇක්සලරේටර් එක පෑගුවා වගේ ගමන වේගවත් වෙනවා. ඉස්සෙල්ල මෙනේ කිරීම අල්ල ගන්න ඕනේ. අල්ලගෙන අවශ්‍ය වෙලාවට ටිකක් වැඩි කරලා දෙන්න. වැඩි කරපුව ගමන් හරියටම මේ Tamand ඕනේ පතේම ඕනේ පෙතේම ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට එහෙම යන ගතිය අඩු වෙලා ආනාපානේ නිමග්න වෙන ගතිය වැඩි වෙනකොට ඉබේම අදිෂ්ඨාන ශක්තිය හරහා ඉබේම චිත්ත ශක්තිය හරහා Tamanට ජයග්‍රහී හැඟීමක් එනවා. දැන් මට අල්ලන්න පුළුවන් කියන හැඟීම. ඉතින් ඒකට අනුග්‍රහ කරන එක තමයි අපි කරන්නේ. ඒ නිසා මේ කරන ක්‍රමයත් හොඳයි. වඩා හොඳින් කිරීම සඳහා අවශ්‍ය වේලාවල් වලට ළඟ ළඟ මෙනෙහි කිරීම කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට පය භාගයක් පමණ හොඳින් සතිය පවත්වාගෙන යද්දී හුස්ම නොදැනියයි. නාසයෙන් උඩට නූලක් උඩට යනවාක් මෙන් හැඟේ. එය හුස්ම නොවේයයි සිතේ. කයේ වේදනාව පවතී. නමුත් කයෙහි සමබරතාවය නැති බවක් සිතේ නැවතත් හුස්ම ගැන සිතා බලාගෙන සිටන විට කෙටි හුස්ම නැවතත් ඇතිවේ. පින්වත් ස්වාමින් වහන්සේ මේ தත්ත්වයේ කුමක්ද යන්නත් ඉදිරියට ආනාපාන සති භාවනාව කරගෙන යාමට උපදෙස් දෙනසේක්වා. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඉස්සරහට යනකොට ওই විනාඩි 30ක්වත් යන්නේ විනාඩි 25න් විනාඩි 20න් විනාඩි 15න් ඉක්මනට අර එකම භාවනා මධ්‍යස්ථානයේ එකම භාවනා වැඩමුළුවේ ඉන්නේ හුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විනාඩි 30ක් විතර ගිහිල්ලා ආනාපාන දැම්මයි කියලා කියන්නේ එතකොට හිත වෙහෙසටපත් වෙලා තියෙන. හිතේ ශක්තිය තියෙන විනාඩි 35යි. 35 වෙනකොට අල්ල ගන්න බැරි නම් ඒක කාලවේශ කරපු උක්දණ්ඩක් වගේ රස වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ දැන් මේ තියෙනකේ වාසියට ඉඳ ගත්ත ගමන්ම අච්චර වෙලා ගන්න නැතුව පුළුවන් තරම් ආනාපානට දාගන්න. දාගෙන පුළුවන් තරම් ආනාපාන ඇතුළේ තියෙන ඒ ස්වභාව ලක්ෂණ ගති භාව ධාතු දැක ගන්නාසුළු හිටියොත් හිටියොත් ওই පිටින් එන වගේ බලපෑමක් ඇත්තෙම නැතු වෙනවා. ආනපහනෙත් එක්ක හිත මූණට මූණ දාලා හිටිනවා. ඊට පස්සේ තමයි තේරෙනවා මේ එකලස විතර නඩත්තු කරන්න ඕනේ භාවනා භාවනා විශ්ින් කරගෙන යනවා. ඒක නිසා මේ විදිහටම කළත් ඉස්සරහට යනකොට ඉක්මනට අරමුණට දාගන්න පුළුවන් හැකියාව වැඩි වෙන බව පේනවනම් ඒක දියුණුවක ලක්ෂණයක්. ඒ සඳහා කලින් සක්මන් කරන්න. සක්මන් කරලා ඇවිල්ලා හොඳට වාඩි වෙලා පට්ටලේ හදලා දීලා කයේ තියෙන සම්බර භාවය පෙන්ලා දීලා හැකි ඉක්මනින් මූල කර්මස්ථානයේ හිත ආහත කරගන්න කටයුතු කරලා දෙනවනම් මේට වැඩි උඟා තොරතුරු ගන්න පුළුවන් වෙයි. ගරුතර ස්වාමින් වහන්සේ අද උදේ පාරයන්කේදී වාඩි වී ටික වේලාවකින් සිත නිතතින්ම ඇතුළට වැටි පාරයන්කේ සිටින අයුරෙන්ම ඇටසැකිල්ලක් ඇතුළතින් දැක්විනි. එහි ටික වේලාවක සිත පවත්වාගෙන සිටන විට අත්පා ඇඟ ආදී සියල්ල තුල වේදනාවක් ඇතිවිය. ඒ දරාගත හැකිය. පරයන්කෙන් නැගිටින විටත් එම වේදනාව තිබුණි. නීරස ගතියක්ද සිතේ පහළ විය. ස්වාමින් වහන්සේ මේ කොවද්දයි පහදා දෙනු මැනවි. මේක ආයෙත් පිටපොට ගිය කමඨාන් සුද්ධ කෙල්ලක් ආනාපාන ගැන වචනයක්වත් කියන්නේ. අටසකෙලි ගැන කතා කරනවා, කංගේ අංග වේදනා ගැන කතා කරනවා. ඒ නිසා වල්ලාසියු ගැන කතා කරනවා, තුරුම්පාසිය නැහැ. ඒ නිසා මම අර ඉස්සලා විස්තර කරපු ලියුම් වලට වොන්කන් දුන්නා නම් මතක තියාගන්න ඒ පේන එක හුස්මක විස්තරයක් මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා. ඒකට සලකන ප්‍රමාණය තමයි මේ වයින් එන කරදර අඩු වෙන්නේ. දැන් මෙව්වට සලකන බව වැඩි වෙලා තියෙන්නේ. මොකද ඒ වගේ අලකේ මොලකේ විතර කියන. ආනාපාන ගැන වචනයක්වත් නැහැ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව හැමදාම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච වෙලාවේ මේ මූල කර්මස්ථානයේ වග විභාග, ගති, ස්වභාව, ලක්ෂණ දැක ගන්නා තාක් මේ දිගට මතක් කරලා දෙන්න පුළුවන්. නමුත් හිතේ තියෙන කඩප්පුලි ගතිය එන ඔක්කොම විස්තර කියනවා කදාවත් ආනපන ගැන කියන්නේ. ඒ තාක්කල් කාලේ නාස්ති වීමක් කියත අකුසලයක් නැහැ. කාලේ නාස්ති වීමක් වෙනවා. ඒ නිසා කරුණා කරලා ඒ අදාළ පසුවිමට අදාළව කතා කරන්න මේ පේන අනම්මනම් විස්තර ලියන්න යන ඒවා නිකන් නව කතා විතරයි. ගම්මැදි හැලී විතරයි. ඇයි හොඳ අයියක් විතරයි. නඩුවට අදාළ තොරතුරු මොකුත් නැහැ. ඒ කෙනාම වුණත් ඉදිරිපත් කරන්න කැමති නම් දැන් වුණත් මේ අතර අතර වාරේ කීයක් ආශ්වාස ප්‍රශ්වාස බලන්න පුළුවන්ද මොකක්ද ආශ්වාසයේ විස්තර මොනවද ප්‍රශ්වාසයේ විස්තර කියලා එයාට පෙරමග ලකුණු පහළ වෙයි. මේ ලියලා තියෙන්නේ පහුගිය දවස්වල තිබුණු කමඨාන් සුද්ධ කිරීමෙන් සාරයක් අරගත්තේ නැතුව උත්සාහ කරලා තියෙනවා ලියන්න. නමුත් මට කරන්න පුළුවන් මේ වගේ ගුණ දොස් විචනයක් විතරයි. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව වඩන විට සෑම විටදීම ආශ්වාසය ප්‍රශ්වාසය ලෙස සීකරමි. ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ ලෙසද සීකරමි. මෙලෙස දිගටම සීකිරීම විතක්ක ਵਿਚාර අවස්ථා දෙක දැයි පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. මට දැනගන්න ඕනේ මේ සීකරනකොට මොනවද පේන්නේ? මොනවද දකින්නේ? මොනවද අත්විඳින්නේ කියන එක. ඒක නිසා ගාන ගණන් පත්‍රයේ තිබිලා තමන්ගේ කොලේ ගාන ලියලා ගාන සුළු කරලා තියෙනවා. උත්තරේ පෙන්නලා නැහැ. ඉතින් මෙනෙහි කරන බව හැබෑව. ඒක විතක්ක ਵਿਚාරද කියලා දැනගන්න ඕනේ කියලා කියන්නේ කොහොමඩක්වත්. විතක්කයේ යෙදී වීමෙන් මෙනෙහි කිරීමෙන් ලබන්න ඕන ප්‍රතිඵලය ගැන හැඟීමක්ම නැහැ. ඒ නිසා මෙහෙම විදියට මෙනෙහි කරනකොට සහ මෙනෙහි නොකරනකොට කල්ලාතු මෙනෙහි නොකර කරපු වෙලාවක මොකද්ද වෙනස නැත්නම් දැන් මොකද්ද ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර විභාගේ මොකද්ද අත්දැකීම මොනවාද අත්විඳීම කියලා ඉදිරිපත් කරන තාක්කල් ඒ ඒ කොළ සාකච්ඡා කරන්න තරම් වටින්නේ නැහැ ඒ නිසා මම ඒ කියූපෙක් නයින ඉලා හිටනවා දැන් උනත් කමක් නැහැ. විදිහට මෙනෙහි කරන වෙලාවේදී මොනවද බින්දේ මොනවද දැක්කේ මොනවද අත්දැක්කේ කියලා කියන්න පුළුවන්. ඒක භාවනාවට නැත්නම් සාකච්ඡාවට හොඳ ගැම්මක් වෙයි. එහෙම නැත්නම් කලේ මුණින් නමල වතුරක් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට සිත පිහිටන්නේ එක් පාදයක ඇඟිලි පෙදෙසේ වන අතර අනෙක් පාදයේ විලුඹ පෙදෙසේය. මෙසේ භාවනා කිරීම වැරදි ක්‍රමයක්ද? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය වහා අවබෝධ වේවා. වැරද්ද කියන්න බෑ. එතකොට ඇඟිලි වල සහ අනික් කකුල විලුඹ තියෙනකොට ඒ දැනෙන දේ ඇඟිල්ලට දැනෙන තද ගතියක්ද, බර ගතියක්ද, චංචල කම්පන ගතියක්ද උණුසුම සිසිලසක්ද විලුඹට දැනෙන්නේ මොකද්ද කියලා කියනවනම් තමන්ගේ භාවනාව තමන් විවිචනය කරන වෙනුවට හම්බ වෙච්ච ප්‍රතිඵල හම්බ වෙච්ච ප්‍රතිලාභ ගැන කතා කරන්න පුළුවන්. ඒ අනුව බලනකොට ඉස්සලා ලියුම් දෙකට වැඩිය මේකේ පොඩ්ඩක් ගුණයක් තියෙනවා. මම සක්මන් කරනකොට මම වම වශයෙන්, දකුණු වශයෙන් වෙන්කර දැක් ගන්න ගතියක් වගේ පේනවා. එක පායක ඇඟිලි වල අනිත් පාය විලුඹ කියලා. නමුත් එතනින් ගිහිල්ලා අදාළ තොරතුරු කියන්න ගොළු වෙලා තියෙනවා. අදාළ තොරතුරු සටහන් කරන්න පසුබාලා තියෙනවා. ඉතින් ඒක උනන්දු කරවන්න ඕනේ. හිත තලන්න නැතුව උනන්දු කරනනේ මොනවද ඇඟිලි වල දැනුනේ මොනවද විලිබ දැනුනේ කියලා තිබ්බනම් මම මේකත් වැඩිය ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඒ නිසා මේක හොඳයි ඉස්සලා ලියුම් දෙකට වැඩිය. නමුත් ඒත් නිකන් හමයි තෙලුයි ඇටයි විතරයි මස් නැහැ. තම්බිලා කිරණ කිරිල්ල කිරලා තියෙන්නේ. රාත්තල දිනනවා. රාත්තල දිනුවට මස් නැහැ. ඔක්කොම තියෙන නිකන් ඇට කෑලි, හාමයි, තෙලුයි විතරයි දාලා උතල දීලා තියෙන්නේ. මටත් මස් ටිකක් ඕන. මටත් ඕජාව ටිකක් ඕන. ඒක ගණ්ඩ ඇඟෙන් ඇටයක් ගන්නවා. ඒ භාවනා කරනකොට මොනවද පේන්නේ කියන එක ගණ්ඩ ඒක පුදුම වෙහෙසක් තියෙන. ඒ කාගවත් දෝෂේ නෙමෙයි මේ තමයි කෙලෙස්වල හැටි. මේ තමයි මාරපාක්ෂික දේ අදාළ තොරතුරු දෙන්නේ නැතුව ඒක වසංගතයි. මටත් තියෙන්නේ අඬා වැටෙන එක විතරයි. බැගෑපත් වෙන එක විතරයි. අනේ මටත් කියා කරේ ලැබෙන්න කිව්වට දෙන්නේ නැහැ. අපි යනවා ඒක නිසා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ මා 9ට භාවනාවට වාඩි වී පැය භාගයකින් පමණ කර්මස්ථානය පිම්බීම හැකිලිම සංසිඳී ගියා. එතෙන් පටන් දැනුණ හිස් බව මේ වරණ තුළ මේ සිතදයි දැන ගැනීමට අවශ්‍යයි. දකවින් පැය එකමාරක් පමණ සිටීමේ. අතරින් පතර සිතුවිලි සහ කකුලේ වේදනා සහ පිම්බීම හැකිලිමද ඊට අසුළු වශයෙන් දැනුමුත් හිස් බව ප්‍රකටව දැනුණා. වරින් වර gederadit මේ தত্ত্বය ඇති වේ. උපදේශ පතමි. තිරුවන් සරණයි. මේ පටන් ගන්නම ලියලා තිනවා. ඊට පස්සේ මේක කැඩෙන වෙලාවක් එනවනේ. හිස් බව ගිහිල්ලා එක්ක නැවත පිම්බීම හැකිලින් පෙනෙයි. නැත්නම් හිතවිලියේයි, සද්දයේයි, වේදනයේයි අන්න ඒකත් තොරතුරු ගත්තොත් මේ හිස් භවයේ මුල, මැද, අග කියන තුනම අල්ලන්න පුළුවන්. දැන් මේකේ පටන් ගන්නම ලියලා තිනවා. පටන් ගන්න මෙච්චර පිරිසුදුම මදි. මැද තියෙනවා හිස් බවක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක නැති වෙන බවත් ලියලා තියෙනවා. නමුත් පටන් ගන්නකොට කොහොමද කියලා උන්ත විස්තර සහිතව බලන්න. නැත්නම් අරමුණේ ගෙවි යෑම සහ හිස්බැවේ පටන් ගැනීම කියලා මොකද්ද කඩයිමක් පයින් තනක් තියෙනවා. මල මල් පැන්නුමක් කිරි පැන්නුමක් තියෙනවා. ඒ නිසා අරමුණ ගෙවි යෑම සහ හිස්බැව පටන් ගැනීම කියන තැන එහෙම අන්ධබූත වෙන්න දෙන්නේ නැතුව හොඳට බලන්න. ඊට පස්සේ මේ හිස්තන ඉවර වෙලා ආය ඊටේ ආරවුල පටන් ගන්නවා. කෙලස් පටන් ගන්නවා. ඒකටත් හොඳට අවධානය යොමු කරන්න. මොකකින්ද මේ හිස් බව නැති වෙන්නේ කියලා. එක සැරේ නැති වෙනවද ටික ටික නැති වෙනවද කියලා. මෙව ඔක්කොම කමටහන්. බෙදෙට යනවා කියලා කියන්නේ ඇත්තටම ලොකු ඉදිරි ගමනක්. නමුත් මෙතනින් ගියාට පස්සේ මේ ඇති වෙන හිස්කමෙත් මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. ඒස ආරමුණ ගෙවීම හිස්තන පටන් ගන්නම වෙන්න පුළුවන්. ඊට පස්සේ හිස්තනේ ඉන්න බව දැනීම ඒක පැයකමාරක් විතර මැද. හිස්තන ඉවර වෙන තැන සටහන් කරන්න. ඒකේ තියෙනවා Tamanටම අදාළ කමටහන්. ඒකට උනන්දු නොවුනොත් ඒකට අවදි නොවුනොත් අපි හැමදාම හිතනේ මැද විතරයි දකින්නේ අග දකින්නේ අගත් දක ගන්නා සුළු තරමට උනන්දුවෙන් භාවනා කරොත් තමන්ට තේරෙයි ඒකට විශාල අදිෂ්ඨාන ශක්තියක් විශාල චිත්ත ශක්තියක් විශාල වීර්යයක් ඕනේ මේ හිස් බව ගෙවෙද්දි ඒක දිහා උනන්දුවෙන් බලහින්න ඒක තමයි ඊගාට කරන්න තියෙන දේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ එලිස් භවයේදී අර වෙනත් අරමුණු දැනෙන එක බොහොම මේ සියුම්ම දැනෙනවා. ඒක ගණන් ගන්නත් නැති තරමට සිතිවිලි බොහොම සියුම්ම දැනෙනවා. වේදනාව සියුම්ම දැනෙනවා. ඒ හිස් භවය ඊට පස්සේ හිස් භවය ඉවර වෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට මේ නැවත පිම්බීම් හැකිලිම් දැනෙනවා. ඔව් එහෙම වෙනවනම් ඊගාවට පේන පිම්බීම හැකිලිම ආයශරයක් ආදුනිකෙක් වාගේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වාගේ අලුත් ආරාධනාවකින් පිම්බීම හැකිලිමදී බලන්න පුළුවන් නම් Tamanට උක්වවන මිනිසෙක් පළවෙනි අස්සන කැපුවට පස්සේ ඒ ආයේ බින්නගුන් ආන්න ඕනේ නැහැ පැලහිටවන්න ඕනේ පොර පාරක් ගාවම ආයශරයක් නිරියස්සන්නක් ගන්න පුළුවන්. දෙවෙනි සැරේ කැපුවට පස්සේ ආයෙසරයක් පෝර පහරක් ගවුවොත් තුන්වෙනි නිරියසන්නත් ගන්න පුළුවන්. ඒ වගේ තමයි දෙවෙනි සැරේට මතුවෙන එක අතහැරලා දැම්මොත් අපිට ආයෙ බින්නගොන් හාලා පැලහිටවන්න වෙනවා. ඒ නිසා අන්නාසි කැපුවත් උක්කුවවත් නිරියසන්න ගන්න නම් දෙවෙනි සැරේ පිම්බි මැකිලි මාඩ පස්සේ පෝර පහරක් ගන්න. ඒක දිහා හොඳට බලනින්ද එතකොට දෙවෙනි සැරේදී තනකොළ නෙලීම් කරන්න ඕන කරන්නේ බින්නගුමක් කරන්න ඕනේ අලුතෙන් පැල හිටවන්න ඕනේ ලාභ පිට ආය අසනිවාරයක් නිදි අසන්න කියලා කීකට කියන්නේ අපි ඒක ගන්න පුළුවන්කම ඒ නිසා දෙවෙනි සැරේ පිම්බි මහකුලා දැක්කයි කියලා කියන්නේ නිදි අසන්නට ලෑසි ඒ නිසා නැගිටින්න නැතුව ඒක අරමුණු කරගෙන හිටියොත් එතකොට මේ පාලනයක් යටතේ හරියට මේ තමන්ගේ අධීක්ෂණය යටතේ සියල්ල සිදුවෙන්න පටන් අරගෙන ඉස්සල වෙච්ච ටිකම ඊට අඩු ඉන්ධන ප්‍රමාණයකින් අඩු ශක්ති ප්‍රමාණයකින් ආය රවුමක් බලන්න පුළුවන්. ඒ නිසා මේක ඇත්තටම මේ උද්දකලාභාවේ හිස්තනේ අඩු නැතිවීමක් නෙවෙයි. මේක භාවනායම දියුණුවට පෙර ලකුණක්. ඊගාට පෙනෙන පිඹීම හැකිලිම අලුතෙන් දැකපු එකක් වගේ ආධුනික මනසක් දාලා කෙරුවොත් තමන්ට ඒ පරියන්කේදීම තව අස්වනිවාරයක් නෙලා ගන්න පුළුවන්. ඒ නිසා ඒක අරමුණු කරගෙන ආධුනික මනසක ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අද නම් මේ එහෙම උනේ මේ දවල් දාන්නේ ගෙඩිය ගහන වෙලාවේ තමයි ඔය බත් බත් වේලක් නොකවට බඩ පැලවෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වේල නොකනකුයි කරගෙන යන එක වෙනවනම් සංවිධායකට කියන්න මට භාවනා කරන්න આવොත් මම සමාහට උදේට එන්නේ නැති වෙන්න පුළුවන්. දවල්ට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ළඟ ඉන්න කට්ටිය වෙලා කතා කරනවා. එක්කෙනෙකුට කියලා තියන්න ඕනේ. මට මෙහෙම දිගට යන්නොත් මම යනවා. ඒ විදිහට ඊ ගාවට එන අවස්ථාව බත්වල නැහැ. දවල් දාන්නේ නැහැ. උදේ දාන්නේ භාවනාවෙමයි තියෙන්නේ. ඒ වෙලාවට ඒක අර ගත් වේලක් හරි කැප කරලා මේක ගන්න ඕනේ. ගත්තොත් තමයි තේරෙනවා ලොකු ඇතුළතින් හට ගන්න තමන්ගේ මාත්තු දව්වේ මේ අත්බේත් වලින් ක්‍රමසහ විදලින් ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. ගානසාරං වහන්සේ සක්මන් භාවනාව කළෙමි. වම දකුණ වශයෙන් ටික වේලාවක් සක්මන් කොට ඔසවනවා, තබනවා වශයෙන් කකුල් දෙකම මාරුවෙන් මාරුවට තැබෙමි. පොළොවෙන් කකුල ඔසවන විට සැහැල්ලුවක් දැනුනි. පොළොවට තබන විට පොළොවේ තද ගතිය පතුලට දැනුනි. මෙලෙස විනාඩි 45ක් පමණ සක්මන් කරමි. සමහර වෙලාවට ඇඟ සම්බර නැති බවක්ද වරාණතර පාය ඔසවන විට දැනුනි. එවිට ඉක්මනින්ම පාය පොළොවේ තැබීමි. මේකේ සාමාන්‍ය විස්තරයක් සපයන්න දැනුවත් වෙලා තියෙන ප්‍රශ්නයක් නගලා නැහැ. ඉතින් මේකත් තව තියුණු කරන්න ඕන ප්‍රණීත කරන්න ඕන වම පයයට සාපේක්ෂව දකුණු පයේ වෙනසක් තියෙනවද කියලා බලන්න. වම් වම් තැබීමේදී ලැබෙන අත්දැකීමයි දකුණු පයේ තැබීම අත්දැකීමයි ඒ දෙක කඩාගත්තට පස්සේ තමයි හිත කිඳා බැහිම පටන් ගන්න. මේක දැන් ලෑස්ති වෙලා තියෙන ඔක්කොම තව ටිකක් මේ මේ සුසර කරලා බලන්න, සැලසුම් කරලා බලන්න වම් පාය අත්දැකීම සහ දකුණු පාය අත්දැකීම අතර වෙනසක් තියෙනවද කියලා. නොතිබෙන්න පුළුවන්. නමුත් මේ බැලීමම උනන්දුවට කාරණාවක් වෙයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම දැන් මෙතන සිතන විටම ශරීරයේ වැල්ලොන්චිල්ලාවක් මත සිටින්නාසේ සෙමෙන් දෙපසට නැලවෙන ගතියක් දැනේ. ආශ්වාස ප්‍රශ්වාස හොඳින් දැනේ. සෙමෙන් සෙමෙන් සංසිඳන බව හා නැවත ඇවිස්සී යන ආශ්වාස ප්‍රශ්වාස දැනේ. ප්‍රශ්වාස බිඳි බිඳි යන අතර ආශ්වාසයේ ඒකාකාරීව සිදුවන බව දැනේ. ශබ්ද ඇති විට ආශ්වාස ප්‍රශ්වාස වේගවත් වන බව දැනේ. ආශ්වාස ප්‍රශ්වාස ටික වේලාවක් නැති ගිය අතර හිඳිනවා හිඳිනවා කියා මෙනෙහි කෙලිමි. එවිට හුස්ම හිර වෙනවාසේ වේදනාවක් දැනී ගියේ. තවද හිස සිට පාදයේ දක්වා ඇටකටු තද වී යන වේදනාවක් ඇතිවිය. මෙය මරණ දුක හා ජාති දුකසේ හැඟින. නැවත ශරීරයේ සෙමින් සෙලවෙන බව දැනිනි. එවිට දැනෙන වේදනාව අදුක්කම සුඛ වේදනාවසේ දැනුනි. ඉදා ගන්නා විටද මෙම සියුම් පැද්දෙන ස්වභාවය දැනේ. වේදනා ශබ්ද තිබුණද ගැටීමක් නැත. කැමැත්තක්ද නැත. ඒවා වෙන්ව හඳුනාගත් හඳුනා ගනි. ආශ්වාස ප්‍රශ්වාසයේ දැනී නොදැනියයි. මේ අවස්ථාව පැහැදිලි කර දෙන සේක්වා. තෙරුවන් සරණයි. වෙනකොට තමන්ට තියෙන කරදර වලින් බාධාවක් නැති වෙලාදී ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස පුළුවන් තරම් සමීපව පවත්තන්න ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක වෙනස දැනගන්නා සුළුව ආශ්වාසෙන් ආශ්වාසයට සිදුවෙන විනාශකම් අල්ලගන්න පුළුවන් ගෙන්න මේ බාධා වලින් එන නපුර බාධාගෙන එන කටුක භාවයේ යම් ප්‍රමාණයකට දරා කියා ගන්න ගියොත් විතර නැත්නම් හැම වෙලාවෙම හිත කැඩෙනවා දැන් පුළුවන් වෙයි මේ වේදනාවට හිත ඉච්චර සැලෙන්නේ නැති නිසා ආනාපාන දිගේ බොහෝ වෙලා පවත්තන්න. එතකොට විතරයි ආස්වාසේ හෝ ප්‍රස්වාසේ විපරිණාමය පෙරලිය රූපාන්තරණේ විනාශ වෙන හැටි බලන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාව පාවිච්චි කරලා පුළුවන් තරම් බලන්න හුස්ම මුණට මුණ දාලා එක දිගට බලනකොට ඒකේ මොන වගේ වෙනස්කම් වෙන්නේද වෙන්නේ කියලා. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් බාවේ පේන තියෙන. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා කියන්න පුළුවන්. කර ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරද්දී පාට පාට පින්තූර පෙන්ව බවත් මා හිඳගෙන සිටි ආනාපානයේ සාවන් සමාන ආසනයේ සමග පාවී යන බවත් දැනුනි. හුස්ම ගැනීමේදී අඟල් එකහමාරක් දෙකක් පමණ උඩට වරන් ඇතුලේ S ප්‍රමාණයට යන බවද දැනුනි. ඉන් එහා කොපමණ ආනාපාන සතිය උත්සාහ දරුවද පින්තූර නොපෙනීමෙන් එතන එතන දෙයක් නැත. මට ඊට එහා බවුන් වඩන්නට බැරි වේද? ඒට පිළිමක් මට ඉතා ශ්‍රද්ධාවෙන් කියා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ බලාපොරොත්තු වන මගපල් ලැබේවා. තෙරුවන් සරණයි. මම පිළිසුදු නෑ. ඒ අර මේ රූප පෙනීමද බාධා කරගෙන තියෙන නැත්නම් රූප වෙන්නේ නැති එක බාධා කරනද කියලා මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කරනවා නම් ඒ රූප පෙනුනට බලන්න රූප පේන්නේ නැති වෙලා ආනපානෙ කොහොමද රූප පේන වෙලා ධානාපානෙ කොහොමද එච්චරයි. ඒක මේ මේ තමයි මේ භාවනා කරන ගමන් මට භාවනා කරන්න බැරිද කියලා අහනවා කියලා කියන්නේ මේ වතුරේ බැහැගෙන මේ වතුරේම ජීවත් වෙච්ච මාළුවේ කායින් හරි යවුවොත් මේ වතුර කියන එක මට පෙන්නලා දෙන්න කියලා කෝපෙන්නන්නේ. වතුරෙම ඉපදිලා වතුරෙම ජීවත් වෙන මාළුවෙක් ඇහුවොත් වට වතුරේ ස්වරූපය කියලා දෙන්නේ කියලා. කියලා දෙන්නේ මේ භාවනා ඉන්න ගමන් මම අහනවා භාවනා වඩන්න බැරිද කියලා. ඒ නිසා ඒක මන් දොත්සාහි කමේ ලකුණක් කෙලස් ලකුණක්. බලන්න උත්සාහ කළා මේ රූප පේනකොට ආනපාන කොහොමද රූප පේන්නේ නැතිකොට ආනපාන කොහොමද කියලා කල්ප ගන්න පුළුවන් නම් ඒක ලොකු ඉදිරිපෙම්මක්. මන් දන්නේ ඒක නෙවෙයි වගේ ලියලා තියෙන එකෙන් එච්චර පිරිසිදු නෑ. ඒ නිසා ඒ කෙනාට සභාවට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් කට උතරක් දෙන්න පුළුවන් නම් පැහැදිලි කරන්න මොකද්ද මේ භාවනා කරන්න බැරි තරම්ම අභෞවේ වෙනව වෙන්න ඇවිල්ලා තියෙන බාධා වශයෙන් පේන්නේ මොකද්ද කියන එක. ඒක එතකොට ඉස්සරහට යන්න පුළුවන්. මේක එච්චර ලොකු බාධාවක් පේන්නේ නැහැ. කොලේ තියෙන ඒවා බලනකොට නම්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී পায় පොළොවේ ගැටෙන විට දකුණු පාය වැඩි ජවයකින් ගැටෙන බවද තද බව සිසිල් බව දකුණු පාදයට වම් පාදයට වඩා හොඳින් ප්‍රකට බව දැනේ. තවද පාදයේ ස්පර්ශයේ පොළොවට තබන ස්ථානය අනුව එකිනෙකට වෙනස් බව හැඟේ. විටක පිටත ධාරයේ දිගේ ඇතුළත ධාරයේ දක්වාද පිටත ඇතුළත එවිට පිටට ඇතුළට ඇතුළත ධාරයේ සිට පිට ධාරයේ දක්වාද විහිදියයි. නැග යන විට ඉරබේ සිට ඇඟිලි දක්වාද කන්ද බසින විට ඇඟිලි සිට විලුඹ දක්වාද ස්පර්ශය පැතිරේ. තවද මෙම ස්පර්ශ වක්‍රාකාර බවද කේතුවක මොහොනත් මොහොනතේ සිට වක්‍ර පෘෂ්ඨය හරහා වක්‍ර චක්‍රාකාර චලනය වී ශීර්ෂයෙන් කෙලවර වන බවද දැනේ. අද්ද ගැටෙන විට හේතු දෙකක් මුහුණත් මුහුණත් එකට තැබුවාසේ මැදින් වටන්ගෙන චක්‍රාකාරව වක්‍ර පෘෂ්ඨය වටා චලනය වී ශීර්ෂව ශීර්ෂවදී නැවතී නැවතී යන සමාන නැති වී යන බව හැඟේ. මේ අවස්ථාව වේදනාවේ මුල මැද අගසේ හැඟේ. වැලි වැලි මළුවේ දෝවිලි අංශු හා පාදයේ හොඳින් ගැටි ගසක් සිට වූවක් මෙන් තදින් සම්බන්ධ වී ඇති බව හැඟී පසුව දැස පියවි මීමැසි පොදියක් මෙන් චලනය වනු වන දුහවිලි අංශු රාශියක් දුටු වෙමි. මේ පටවි ධාතුව බවද කකුලේ හා පොළොවේ වෙනසක් නැති බවද හැඟුනි. නිවැරදි කරන සේක්වා. තෙරුවන් සරණයි. විස්තර ලියමනේ දක්ෂකම පේන්න තියෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ආකාර පඤ්ඤාති කියලා විවිධ ආකාර පෙන්නනවා. ඒ ආකාර හොඳට ලං වෙලා බැලුවොත් ආකාර අත නෑර බැලුවොත් එnde ende ende කොච්ච දාන වතුර හැලියක් වගේ පැහි පැහි පැහි පැහි ඇවිලා සම්පූර්ණ මේක උමාලයක් වෙන තරමට යනවා. ඉතින් මේ රත් වේගනින අවස්ථාවක් වගේ පේන්නේ. ඉතින් ඒක නිසා මේකම නැවත නැවත කිරීමෙන් තමයි ඒ ආකාරය උදට රත් වුණාට පස්සේ ඒක නිකන් පවතින සන්තතියක් බවට පත් වෙන්න යනවා. ඉතින් ඒ වගේ මැදහත් අවස්ථාවක් වගේ තමයි පේන්න තියෙන්නේ. නිසා උනන්දුවෙන් ඉදිරියට යන්න මේ භාවනාව මෙන්න උනන්දුව හොඳටම ඇති. හිත දහිත කරන ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වම දකුණ මෙනෙහි කරමින් තරමක් වේගෙන් පාද තබමින් තබමින් සක්මන් භාවනාවේ යෙදුණෙමි. ඊයේ දින හිතට එන නොයෙකුත් අරමුණු වැළකීමට දැඩි ලෙස උත්සාහ ගනිමින් පාදවලටම අරමුණු කළෙමි. මුලදී හිස තද වෙන්නාක් මෙන් දැනුණද පසුව සිතට ගලා එන සිතුවිලි අපහැදිලිව ටිකෙන් ටික ඒවා නොදැනී ගොස් පාදවලටම යොමු වුණා. ඉන්පසු සක්මන් භාවනාව කරද්දී පහසුවෙන් අරමුණු ගැනීමට හැකි වුණා. මා දැන් ඔසවනවා, තබනවා, සිතමින් මෙනෙහි කර යුතුදයි පහදා දෙන්න. සක්මන් භාවනාවෙන් සංසුන් වූ සිත ඇතිවම මා පරයන්ක භාවනාවට වාඩි වුණා. මුලදී හිස දැඩිව තද වී දෙකන් රත්වන් වහන්සේ මහත් අපහසුතාවයක් දැනුණා. නමුත් මා ආශ්වාස ප්‍රශ්වාසයටම හිත යොමු කළා. මනදී විවිධ බඳ වූ විකාර මිනිස්සු පහ බඳ වූ ස්වභාවික දර්ශන දැනුණා. පෙනුණා. හුස්ම රැල්ලටම හිත යොමු කරගෙන කරද්දී ටිකෙන් ටික ශරීරයට මහත් සෑහළු බවක් දැනුණා. වෙන දිනවලට දැනෙන ශාරීරික වේදනා කිසිවක් නොදැනීම මා මා පැය එකමාරක් පමණ සිටියා. අද පාන්දරද මා එලෙස පැය දෙකක් 4:30 සිට 6:30 දක්වා භාවනාවේ යෙදුණා. මට මුළු ශරීරයත් හිතටත් ඉතා සෑහළු බවක් දැනුණා. හුස්ම රැල්ල නාසිකාගයෙන් ඇතුළු වීම හා පිටවීම විටක දැනුණා. නොදැනී තිබී නැවතත් දැනුණා. බඩ පිම්බීම හැකිලිම හැමිටම දැනුණා. උදේ නාසයේ උදේ දාණය ගැනීමට යාමට නොතිබුණේ නම් මට තවත් වේලාවක් එසේ සිටීමට හැකියාව තිබුණා. මෙසේ බොහෝ වේලාවක් සිටීම නුසුසුසු දැයි පහදා දෙන්න. එසේම මා පරයන්කේ භාවනාවට වාඩි වී සිටියේ පාද දිගහැරගෙනගෙන. එසේ සිටීම නුසුසුසුයි නොදනිමි. පාද පිටිපසට තබා වාඩි වී සිටීමට අපහසු බැවින් මා පැත්තකට හරවා වාඩි වෙමි. නමුත් එලෙස බොහෝ වේලාවක් සිටිය නොහැකි. කොන්ද ඇදවි වේදනාවක් දැනෙන බැවිනි. පිරිමි යෝගින් මෙන් වාඩි වීමට පහසුවද එය අපට නුසුදුසු බව අසා ඇතෙමි. වාඩි වන ඉරියව්ව ගැනද පවසන් ලෙස කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. භවනා විදිහට වැඩෙනවා නම් මොනම දෙයක්වත් වෙනස් කරන්න එපා. එහෙම අරගෙන යන්න. මොකද භවනා වැඩනට පස්සේ ඕනේ ඉරියව්වක් හදලා ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ වම දකුණ තියේ මේ වේවනා කරපේක ඔතීවිතයි කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක දිගේම තව ඉදිරියට යන්න පුළුවන්. පරියන්කේ ඉන්නකොටත් ওই විස්තර ලැබෙනවනම් ඒකේ හේම යන්න අරින්ද බුදුරජාන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට අද්ද පරියන්කේ පයි කියලා තිබුණාට ස්ත්‍රීන්ට කියලා නැහැ. ස්ත්‍රීන්ට ඔයක ඕනේ විසාව ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඒක නිසා ඒක පිළිබඳව අනවශ්‍ය හුඹස් බයක් ඇති කරගන්න ඕනේ නැහැ. තමන්න සම්බාර වාඩි වෙන්න පුළුවන් නම් බද්ද පරියන්කේ ප්‍රශ්නකුත් නැහැ. එමුතු කකුල් දෙක දිගෑරෙන හිටේ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද අපිට ඕන කරලා තියෙන මේ ඉරියව්වවත් වෙන මොනක්වත් නෙවෙයි. මේ වැඩෙන සමාධිය, වැඩෙන සතියට උදව් කරන්නේ. ඉතින් මේකේ පේන විදිහට යනවා. නමුත් වම දකුණ මෙනේ කරන වෙනකොට ඒසීම තැබීම කරන්න ඕනේද? පරියන්කේ ඉඳගෙන ඉන්නකොට කකුල් දෙක නමාගෙන ඉන්න ඕනද කියන සැක දෙක තුනක් මේ සරු පොළවේ සැක දෙක තුනක් හදාගෙන ඉන්න සදාචාරවාදයක් වගේ. මේ අනවශ්‍ය දේවල්. ඒක නිසා පුළුවන් තරම් උදව් කරන්න හිතට පුළුවන් තරම් උනන්දු කරවලා හිතට නිදහස දීලා මේ වැඩෙන සතියට වැඩෙන්න දෙන්න. පස්සේ ඕන දේ සකස් කර ගන්න පුළුවන්. ඒ නිසා මේ යන ක්‍රමේ මට පේන්නේ බාධාවක් විදියට ඒ නිසා අනවශ්‍ය ආස්ථානයේ සැක කිරීම නතර කරලා භවටට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින කමඨහන් පිරිසිදු කරන අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් ලැබුණ උපදෙස් පරිදි වරණ ඇතුළේ එනම් විනාඩි 7ක් හෝ 8ක් ආනාපාන සතිය කිරීමේදී ශරීරයේ කඳ කොටස ඉදිරියට පැදීමත් සියුම් සිතුවිලි වලින් භාවනා කමඨහනට බාධා පැමිණීමත් යන කරුණු ප්‍රධාන කමඨහන්ට අගයක් දී ඊටම අනුග්‍රහය දක්වන ලදී. එවිට මට කිසිම අපහසුතාවකින් තොරව පැයකුත් විනාඩි 15ක් පමණ සිත සමාධි කරගත හැකි විය. මම ආනාපාන සති නිමිත්තම දිගටම සිත තියාගෙන සිටන විට කහ පාටට තරු කහ පාටට තරු තැඹිලි පාට ෂේම භූමියක් මෙන්ද ආලෝකයක් විශාල වෙවි ගොස් පොද වී යන ස්වරූපයක්ද දිස්විය. එමෙන්ම මට ප්‍රශ්වාස වායු රැල්ල උණුසුම නාසිකාග්‍රයේ ස්පර්ශ වනා හොඳට දැනේ. එහෙත් ආශ්වාස වායු රැල්ල ඊතරම් හොඳට නාසිකාග්‍රේට නාසිකාග්‍රේට ස්පර්ශ නොකරයි. මම සෑම විටම භාවනාවට දිරිගන්නා යෝගිනියක් බැවින් එය තවදුරටත් වැඩි කර ගැනීමට උපදේශක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ උපදේශ කියන නිසා Tamanට දැනට අතවාසියක් ලැබිලා තියෙනවා. කොහොම පටල වෙන්න දෙන්න. පටල වුණා දුන්නාට පස්සේ ආහිත ආයසරයෙන් පිම්ම පයින්නවා. එතකොට හොඳට ආස්වාස් ප්‍රස්වාස දෙක ගලප ගලප බලන අතර ඒ දෙවෙනි පීවරෙමනොත් Tamanda බාධාවල් නැති කරන එක නෙවෙයි වෙන්නේ තියෙද්දිත් හිත් කරදර ගන්න නැතුව යනුනාට පස්සේ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් වර්ගයක් දෙනවා කියන විපරිණාම කියලා පෙරලි. අන්නේ ඒ ආස්වාසය අල්ලගෙන එන්නේ එන්නේ එන්නේ ආස්වාසයට මොකද වෙන්නේ? ප්‍රසවාසය අල්ලගෙන ප්‍රසවාසයට මොකද වෙන්නේ කියලා විස්තර බලනකොට ওই බාහිර සද්ද වේදනා ගැන හිතන්න කෙනෙකුත් නැහැ, කතා කරන්න දෙයක්වත් නැහැ, චෝදනා කරන්න කෙනෙකුත් නැහැ. ඒ වෙන් කිසි බාධාවක් නැතුව Tamanට කරගන්න පුළුවන් වෙනවා. එතන මුලින් හොඳට මෙනෙහි කරලා අරමුණට කිට්ටුවෙන් සමීපස්තකම පවත්තන්න ඊට පස්සේ අරමුණේ විස්තර යන්ජන අතර විස්තර දිගට බලන්න ගියාට පස්සේ ඔය මෙතෙක් චෝදනා කර කර හිටපු කිසිම දෙයකට ගෙවදින්නවක්වත් ඉඩ නැතුව අරමුණත් එක්ක හිත මොනට මොන දාලා හිටිනවා. ඒක නිසා මේ පත්තම කොහොම පුළුවන් තරම් පදනම් කරලා ඒ අනුව ආශස් ප්‍රසවාසයේ විපරිණාමය බලන්න කියන එක සමස්තයක් වශයෙන් සම්පින්දනය කළා කියන්න පුළුවන්. සන්නයි ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට කිසිවක් නොදැනී යන බවක් දැනෙනවා. ටික වේලාවකින් නැවත ආශ්වාස ප්‍රශ්වාස ගැන බලනවා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ වන්නේ ඇයිද පහදා දෙන මෙන් දෙපාවන් නැමෙද ඉල්ලමි. ඒක අපිට අවශ්‍ය නෑ අපිට ඕනලා තියෙන වෙන දේ දායක බලන එක මිසක් ඇයි එහෙම වෙන්නේ බුදු වෙන්න සම්මා සම්බුද්ධත්වයට සඳහන ඕන වෙනවා අපිට අවශ්‍ය නැහැ. අපිට කරලා තියෙන්නේ තමයි බලනකොට පේන දේ කියන්නේ. ඒකෙම වෙන්නේ ඇයි කියලා ඒක අපේ වගකීමට නැහැ. ඒක ඒක නාස්තික ප්‍රශ්නයක්. කාලේ විනාශේ කාලේ නාස්ති කිරීමක් වෙනවා. මේ වෙනදී හොඳට විස්තර වශයෙන් බලන්න මේ හිතලුවක් නෙවෙයි, හීනයක් නෙවෙයි, පටලවිල්ලක් නෙවෙයි, අස්පනා අපිට වෙන්නේ කියලා. එimhe වෙන්නේ ඇයි කියලා අහන්න අයිතියක් අපිට නැහැ. ඒක හොයන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕනේ කරලා තියෙන්නේ මේ වෙනදී ඇති හැටියට දැක්කන්න එක. ඒ නිසා ඇති හැටියට දැක ගැනීමේ ඉදිරි ගමනක ඉන්නේ බව කියත හැකියි. මේ අහලා තියෙන ප්‍රශ්න ටිකේ ගියොත් ආය පිට පිටපොට පණින්න ඉඩ තියෙන නිසා පුළුවන් තරම් ඇති හැටි දක් ගැනීම යෙදෙන්න කියලා මතක් කරන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදේ කාලේ මා ආනාපාන සති භාවනාවේ යෙදී සිටියදී යම් වර්ණ ධාරාවක් පැමිණෙන හැටි මා බලා සිටියා. බොහෝ කාලයක් ඒ දර්ශනේ තිබුණා. එක වටයක් යනවා සුදු පැහැ වර්ණ කොටසක් පෙනෙනවා. නැවතත් කලින් සේම දීර්ඝ වර්ණ පෙනෙනවා. මේ ආරෙන් කීප විටක්ම භාවනාවෙන් නැගිටින තුරුම එසේ වුවා. මට තේරුම් ගත හැකි දෙයක් එහි තිබුණේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ මේ தත්ත්වය පහදා දෙන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු සපසා උතුම් නිවන පතමි. මට නම් තීරණයක් තියෙනවා මේ ආනාපානයට නොසලකා ඉඳලා තියෙනවා කියන එක නම් තේරෙනවා. මේ පේන විතර කතා කර කර ඉන්නවා. වර්ණාලෝක ගැන මෙච්චර ලස්සන මේවා ආවොත් ගණන් ගන්න පානපනේ බලපං කියන එක නොතේරී තියෙන බව නම් තේරෙනවා. කරුණා කරලා වාහනේ පාරට ගන්න. පාරෙන් පිට ගියාට පස්සේ හරක දක්කන එක නෙවෙයි දක්ෂකම අපව පාරට ගන්න උත්සාහ කරන්න. එතකොට ඕක තේරුණ දේ තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති ආශ්වාසයෙන් ප්‍රශ්වාසයත් මෙනෙහි කරමින් භාවනාව සමත භාවනාවද දර්ශනා භාවනාවද කිය අනුකම්පාවෙන් පහදා දෙන්න. දෙකම වෙනවා වෙච්චි කරන හැටි කියන්නකෝ මට. ඊට පස්සේ අපිට පුළුවන් කොණ්ඩේ තියෙනවා නම් දෑතට බැඳ හැකි. කොණ්ඩේ තියෙනවද කියලා දැනගන්න මං කැමතියි. කරනවද? මෙනෙහි කරනවද? මෙනෙහි කරනකොට මොනවද පේන්නේ කියලා මේ තමන්ට හරක හම්බෙන්න හරකගේ අං බලන්න අවශ්‍යතාවයක් නැහැ. මෙනෙහි කරනකොට මොනවද පේන්නේ? මොනවාද අත්දකින්න කිව්වොත් නම් ඇත්තට මේ කෙනාට මේ ප්‍රශ්න අහන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙලා තියෙන්නේ නූපන්තර වන කේන්දර හදන එක නෙවෙයි මෙනෙහි කරනකොට වැටහෙන දේ, දකින්න දේ ප්‍රකාශ කරන එක. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙන විට අදවන විට කලින් දිනවලට වඩා බාහිර සිතුවිලි ඒමේ වේගය අඩු වී ඇති බව වැටහෙනවා. සිතුවිලි ආවත් ඒවාට කිසිම ප්‍රාණයක් නැතුව නැතුවා වගේ ඉක්මනින් සිත නිවත්ව ගොස් නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත එනවා. පරයන්කේ සිටන විට වේදනාව අඩු වී ඇත. සුළු ක්ෂණයක හෝ ආශ්වාස ප්‍රශ්වාසයෙන් සිත ඉවත් ඉවත්වන ගොස් වාඩි වැඩි වේලාවක් සිත කවටහනේ පවත්වා ගැනීමට ගතයුතු පියවරක් ඇතනම් සානුකම්පිකව පහදා දෙන්න. ඒකට තියෙන පියවර තමයි මම නිතරම මතක් කරන්නේ තියෙන ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර බලන්න විස්තර වார்த்தාවට දාන්න. මේකේ කිසිම විස්තරයක් සඳහන් කරලා නැහැ. හිතවිලි අඩු බව, වේදන අඩු බව තියෙනවා. නමුත් ඒ අඩු බවෙන් ලාභයක් අරගෙන ඒ වෙලාවේදී වැඩි වෙලාවක් ආශ්‍රවසස ළඟම සමීපව පවත්නවා නම් ඒ ආශ්‍රවසසේ විස්තර ඕජාව, ධර්ම රසය, ස්වභාව ලක්ෂණ, ගති, භාව ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඉතින් වෙළඳපොළ පහුවෙලා වෙළඳාම කරගන්න බැරි වෙච්ච මෝඩ වෙළඳ ගල් සාතුකාරයෙක් වගේ පශ්චාත්තාප වෙන්නේ. හම්බ වෙච්ච වෙලාවේ තොරතුරු ටික ගන්න ඒක තමයි ඉදිරි ගමනටත් ලැබිච්ච එකෙත් ලාභේ සඳහා කළ යුතු උපරිමයි. ගෞණීය ස්වාමින් වහන්සේ මා වේදනාව කමඨහන ලෙස ඉදිරියෙන් තබාගෙන භාවනා වැඩුව අයෙක්මි. එහෙත් ඔබ වහන්සේගේ අස්වර නිසා රූප කර්මස්ථානයේ ඉදිරියෙන් තබාගෙන භාවනාවේ යෙදෙන බව নমස්කාර පූර්වකව සඳහන් කරමි. ආනාපානී ආනාපානයේ ප්‍රශ්වාසයේ ගෙවෙන විට හමෝන හිදස කරා ක්‍රමක්‍රමයෙන් වැඩිපුර වේලාවක් ගමන් කරමින් සිටිමි. එහෙත් ඔබ වහන්සේගේ දට්ඨබ්බ චුල්ල වේදල්ල සූත්‍ර ආශ්‍රිත ධර්ම දේශනා ශ්‍රවණය කිරීම මගින් වේදනාව විසින් පෙළ පෙළන ආකාරයේ සාධන බව විපරිණාම බව වශයෙන් කායික වේදනා පවතින විට මට දැනගත හැක දිග වේලාවක් බලා සිටිය හැකිය මගේ ගැටලුව මෙසේය. වේදනාව පිළිබඳ නැවත භාවනා කිරීමට යම් පරිචයක් ලැබෙමින් පවතින නිසා දෛනිකව රූප කර්මස්ථානයේ වරන් ඇතුළේ ආනාපානයේ භාවනාවට යොදා ගන්නා අතරම ඊට පරිදි වේදනානුපස්සනාවද අතරින් පතර පුරුකීම සුසුද යන්නයි. තිරුවන් සරණින් ඔබ වහන්සේට මේ ජීවිතය තුළදීම උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා. තමයි ඒ කායනුපස්සනාදී කියනනම් ඒක විහිං මෝරණකොට වේදනාව වසනා චිත්තානුපසනාවට යොදවයි ඒ නිසා මේ අනුපූර්ව ප්‍රතිපදාව යනවන පටලවිලි වෙන්න තියෙන අඩුයි බොහොම ඍජු භාවනාව ඒ නිසා මූල කර්මස්ථානෙට ආනපන ධානය යන ගමනම යන්න ඒක ඊටු ටික කර දෙනවා කියන විශ්වාසයෙන් කටයුතු කරන එකයි තියෙන්නේ. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කිරීමේදී වරන් ඇතුලේ පියවර ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් සහ වම සහ දකුණ පාය වශයෙන්ද සිතටගෙන සක්මන් කරමි. පරයන්ක භාවනාවටත් වඩා වැඩි වේගයෙන් සිත සංසුන් වී සිතවිලි එමද බොහෝ දුරට අඩුවේ. පරයන්ක භාවනාවට වඩා වැඩි වේලාවක් සක්මන් භාවනාව කිරීම සමාන දිනවලදී මා අතින් සිදුවේ. ඔබ වහන්සේ දුන් කාල සඨාන වෙනස්ව භාවනා කාල පරාසයක් වෙනස් වීම භාවනාවේ වැඩිදුර දියුණුවට බාධාවක් වේද? කන්නාකර මේට උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කරන ආනාපානදී වමේ දකුණේ අත්දැකීම් ටික කියනවනම් ඔය කේන්දර බැලිලට වැඩිය බොහෝ වටිනවා. මම වැඩි වැඩි බලනවා ආනාපානේ අඩුවෙන් කරන්නේ සක්මන වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් කරන ආනා සක්ම පරියන්කේදීවත් අත්දකින්න දෙන්නේ නැහැ. අත්දකින්න දෙ නැත්නම් ඉතින් මොන මොන කාලතරණ කොහොම කරත් කලෙමුණි නමල තීති වතුරක් කරලා තියෙනවා. ඒ නිසා ලැබිච්ච අත්දැකීම් කර්මතාන් වාර්තාවට දානවා නම් ලදලද වෙලාවි ටික එතකොට මට ඒක මේ විස්තර කරලා බලන්න ලොකු උදව්වක් කරනවා මේ කිසිම ඒතරතුරක් දෙන්නේ නැතුව මේක හොඳට හිතීද නරකට හිතීද කියලා කියන්න මට තොරතුරු නෑ ඒක නිසා මේ කරන සක්මනේදී තමන් අත්දැකපු ටික කරුණාකරලා ඉදිරිපත් කරන්න එතකොට මට පුළුවන් හිතාගන්න කෙහෙල් ගහ ගන්න දෙයන්නේ පොල් ගහ ගන්න දෙයන්නේ කියලා තොරතුරු නැතුව මට මොනවක්වත් පේන්නේ නැහැ. නිර්වන් සරණයි ගත්තර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේදී විලුඹ කකුල මැද ඇඟිලි පොළවෙන් ස්පර්ශයේම වෙන වෙනම මෙනෙහි කරමින් මම දකුණ හඳුනා ගනිමින් සක්මන් කිරීම කරගෙන යමි. ඊයේ සාකච්ඡාවේදී පියවර ගණන් කිරීමක් පිළිබඳ පැවසුන බැවින් මාද පියවර ගණන් කරමින් මුල මැද අග යන්නද මෙනෙහි කළෙමි. මේ පළමු ක්‍රමයට වඩා සාර්ථක බව දැනුනි. ඊට පසු මා මුලැමැදාග මෙනෙහි කරන අතරම සක්මන් මළුවේ එක් අතකට ආරෝහණ ක්‍රමයටද අනෙක් අතට අවරෝහණ ක්‍රමයටද පියවර ගණන් කළෙමි. මෙම ක්‍රමය ඊටාත්ම සාර්ථක බව වැටහුණු අතර සතිය කකුලෙන්ම පවත්වාගෙන දහවතාවක් පමණ මළුවේ එහාට මෙහාට ගමන් කළ හැකි විය. මේ තවදුරටත් දියුණු කරගත හැකි ගණන් කිරීමේ ක්‍රමයක් තිබේදයි දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. කොහොම එහෙම හිත යාලු කරගත්තට පස්සේ අරමුණේ විස්තර ලබා ගැනීම අරමුණ අත්දැකීම අරමුණු අත් විඳීම තමයි ඊගාව පියවර. ඒ වගේම තමයි ඒක මේ වார்த்தාවට ඉදිරිපත් වෙනවා නම් කමඨා වார்த்தා ඇතුල් කරන තරම් මේක සජීවීව බලා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඉදිරි ගමනක් වෙනවා. ඒක මේ අද දවසේ පුරාවටම තිබුණ දුර්ලභකමක්. හුඟ කෙනෙක් ඒ භාවනා අත්දැකීම මේ වார்த்தාවට ඇතුළත් කිරීම හිතාමත කරන දෙයක් නොවන බව මම හොඳටම දන්නවා. නමුත් මේ කියම නැවත නැවත මතක් කරත් ඒක ඇහෙන්නේ නැහැ. කොච්චර දෝ පෑන් ගන්නවා කොච්චර දෝ කඩදාසි දිනනවා කොච්චර දෝ ලියනවා. නමුත් මේ අදාළ කාරණා මග අරිනවා. ඉතින් ඒකලි වෙලා ඉදිරි පියවර මගෙන් අහනවා. ඉතින් මම දන්නේ ওই පියවර තමයි. ලැබිච්ච තොරතුරු බලන්න බලලා මේක ඇතුළත් කරනවා නම් එක දවස් දෙකක් කරලා බලන කොච්චර ලොකු පිම්මක් එනවද කියලා. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. භාවනාව කලාතුරකින් අපිට yaadෙන්නේ yaadෙන වෙලාවේ තොරතුරු ගන්න ඒ ලැබෙන තොරතුරු කමඨහන් වාර්තාට ඇතුල් කරන්න එතකොට බොහෝම ශීඝ්‍ර ගමනක් වෙයි කියලා කියනවා. ගත්තර ස්වාමින් වහන්සේ වහන්සේ ඊයේ උපදෙස් දුන් පරිදි සක්මන් භාවනාවේදී පය එසවීම ඉදිරියට යැවීම හා නැවත පොළවේ තැබීම මෙනෙහි කරමින් සක්මනේ යෙදීමට උත්සාහ කළා. එෙහිදී සාමාන්‍ය සක්මනේදී මෙනෙහි කිරීම මෙසේ මෙනෙහි කිරීම අපහසු බව තේරුම් ගියා. මන්ද එක් පාදයක් ඔසවා බිම තබා අවසාන වන විටම අනෙක් පාදය පොළවෙන් එසවි මද දුරක් ගමන් කරන බව පෙනී ගිය නිසා. එනිසා කෙසේවත් පසුපාදයේ පොළවේ නැසීම සතියෙන් කර නොහැකි බව වැටහුණා. නිසා වෙනත් අයෙකුගේ ගමන ඔහුට නොපෙනෙනසේ නිරීක්ෂණය කළා. ඔසවා එසේම පෙනී ගියා. ඉදිරියෙන් ඉදිරිපාදයේ විලුඹ තබා ක්‍රමෙන් ඉදිරියට තිවීමත් පසුපාදයේ විලුඹේ සිට ඉදිරියට එසවීමත් එක විටම වාගේ සිදුවන බව එවිට මට තේරුම් ගියා පාද දෙකේම ඇවිදීම සතින් පැවැත්වීමට නම් එක පාදයක් ක්‍රියාත්මක වීම නවත්වා අනෙක් පාදය Tamange ක්‍රියාත්මක කර යුතු බව. ඒ අනුව එක් පාදයක් ඉදිරිපිට ඉදිරියට තබා එය නොසෙල්වෙනසේ තබා අනෙක් පාදයේ සතිය නොසවා ඉදිරියට ගමන් කර නැවත පොළවේ තැබුවා. ඉන්පසුව අනෙක් පාදය සතියෙන් ඔසවා ඉදිරියට ගමන් කර පොළවේ තැබුවා. ආරම්භයේදී මෙම කාර්යය අසීරු වුණා. එසේ වෙතත් පසු පාදයේ සෙලවීම නතර කිරීම අසීරු වුණා. සමබර භාවයේ බිඳී ඈතට විසී වෙන තත්වයක් ඇති වුණා. උදාහරණයක් ලෙස කම්බියක යන පුද්ගලයෙකු මෙන් මට හැඟී ගියා. එසේ වද උත්සාහය අත් නොහරිමින් දිගටම මෙසේ සතියෙන් සක්මන් කළා. පසුව ක්‍රමෙන් පෙරකී අසීරුතාවන් මගහැරී ගියා. මළුවේ ඇති දුර සතියෙන්ම ගමන් කළා. ගමන් කළ හැකි වුණා. තවදුරටත් එසේ කරගෙන යාමේදී මළුවේ භාගයක් සක්මන් කරන විට ඇස් වටේට සහ නළලේ හරිම හරි හිරිවැටෙන තත්වයක් නලියන තත්වයක් ඇති වුණා. ඔළුවේ මළුවේ වැලි දැවි කොන්න කියවන්න බෑ බොහොම දුරවන. හරි මඩ ඉහිරුණු තත්ත්වයක් පෙනෙන්නට තිබුණා වෙන්න ඇති. එම தત્ත්වය ක්‍රමයෙන් වැඩෙත්ම වැඩෙන්න පටන් ගත්තා. පියවර අවසානයේ නැව නැවතුණා. ආපසු හැරීමේදී වැලි පමණක් වැඩි සාමාන්‍ය තත්ත්වයට පෙරුණා. නැවතත් මැදට යන විට පෙරසීම ඇති වුණා. එෙහිදී මට හැඟී ගිය මගේ සතියේ යම් එකඟතාවයක් ඇති බව මෙම භාවනාව තවත් ප්‍රගුණ කර හැකි එබැවින් නිවැරදි නිවැරදිද යන්න කිව්ව වරදක් ඇතොත් මට සමාකර නිවැරදි කර දෙන්න සබාසයෙන් දෙපා නමද ඉල්ලුම්. මේක නරක මතක් කරන්න තියෙන මූලික උපදේශ පන්තියේ ආහඬ ඒකෙදී වම දකුණු වශයෙන් පටන් ගත්තා නම් ඔය මොන පටලවිලක් අත්දෙන්නේ. ඒක හොඳට පටලුණාට පස්සේ හිතෙන්ම තේරුණාට පස්සේ එසවීම තැබීම කරන්න. ඊට පස්සේ තමයි ඔසෝන යවන තමන කරන්න තියෙන්නේ. මේක ඒ පැත්තෙන් පටන් අරගෙන සම්පූර්ණ විකෘති භාවයකටපත් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අනුපූර්ව ක්‍රමෙන් යන්න තාම සරලතනින් පටන් අරගත්තා නම් මෙච්චර විස්තරයක් අවශ්‍ය කරන්නේත් නැහැ බොහොම සරලයි. ඒ නිසා මූලික උපදේශ පන්ති අහලා වම දකුණ කරලා පුරුදු වුණාට පස්සේ අපිට මේක කරගත හැකි. මේක මේ කරන්න හදන විදියට මේ හිතට හරි සංකෘතාවයක් ඇති වෙනවා. සුද්ධියක් නෙවෙයි වෙන්නේ එන්න එන්න පටලවෙන. ඒ නිසා වම තීරණයට වම දකුණ තීරණයට දකුණ කියලා ඒ මූලික දේ ඉගෙන ගත්තා නම් දෙවෙනි තුන්වෙනි ඒවා අල්ලන්න පුළුවන්. ඒ නිසා අනුපූර්ව ක්‍රමයට ගියා නම් මේ පටලවිල්ල වෙන්නේ නැහැ කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ මම දැන් මෙතන සිතින් භාවනා ආරම්භුවා. ආනාපානය පිළිබඳ බලමින් සිටියදී ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවි ගියා. සිත ඊටා සැහැල්ලුය. පරිසරය භාවනා ශාලාවේ අතිශයින් නිශ්චලය. නැවත ටික වේලාවකින් ආනාපානය මතුවී සිත සමාධියටපත් වුණා. කොපමණ වේලාවක් එසේ සිටියාදයි කිව නොහැක. අවට පරිසරයේ අඳුර සේ වැටහිනි. සතියෙන් යුතුව සිටීමේදී එක විටම සීපත් වූයේ ශරීරයේ ඉදිරිපස කුමන දිශාවකට යොමු වී ඇද්දයි විමසා බැලීමටය. එවන විට කය මුළුමනින්ම විරුද්ධ දිශාවට හැරී ඇති බව බවය. දැන් කෙසේ කුමන දිශාව ඔස්සේ බුදු පිළිමේ වහන්සේ ඇති ඉදිරිපස දිශාව හරවා ගන්නට දැයි නිශ්චය නැති විය. ටික වේලාවක් ගත විය. පසුව ශරීරය වෙනත් දිශාවකට යොමු වී ඇති බව වැටහුණි. මේ රාත්‍රී 9:17 අතර වේලාවකි. මේ වන විට භාවනා ශාලාවේ කිසියෙක් නැතිද යන චකිත ඇතිවිය. දැසර බලන විට කීප දෙනෙක් සිටි බව පෙනුනි. මේ භාවනාවෙන් සිදු දෙයක් දැයි පාදා දෙන මැනවේ. ත්‍රිවංශ සර්ණයි. හදිසියෙන් එපා මේක නැවතලාට වෙන්න අරින්න එතකොට ඔය පළවෙනි දවසේම එච්චර මොක විස්තර කරා කියලා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. යම් මට්ටමකට ඉන්න පටන් අරගත්තට පස්සේ ඒකට අභියෝග කරන්න එපා. ඒක නැවත නැවත කරන්න මහා ලොකු පටලැවිල්ලක් වෙන්නේ නැහැ. සැක ඉන්න පුළුවන්. නමුත් මේ සිද්ධියට නිසිනින්ද වැවෙන්න තියෙන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. හරිදි වැරදිද, ඉස්සරහද පස්සද, උතුරු දකුණුද කියලා බලන එක නෙවෙයි. ඒ නිසා ඕකටම ඕම වෙන්න දෙන්න. එතකොට යාම සැකහැරලා විස්තර කරලා දෙයි භාවනාවෙන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් මා මෙතන කියා පරයන්කේ සිටන විට විනාඩියක් දෙකක් පවන කාලයේදී ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්න ගන්නවා. ඊට පසු මා ආශ්වාස ප්‍රශ්වාස කියා මෙනෙහි කරනවා. විනාඩි 8ක් 10ක් පමණ කාලය ඇතුළත බෙල්ලෙන් පහළ සිරුරේ වේදනාව හටගෙන ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊට තදින් වේදනාව දැනෙන විට ඉරියව් මාරු කරන්න හිතුණත් කෙසේ හෝ විඳ දරා ගන්න උත්සාහ ගන්නවා. වරන් ඇතුලේ වේදනාව වේදනාව කියමින් මෙනෙහි කරනවා. වේදනාව මෙනෙහි කරන විට ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී වේදනාවට සිත යොමු වෙනවා. නැවත ටිකක් වේදනාව සමනය වෙන විට ආශ්වාස ප්‍රශ්වාසයේ වේගෙන් දැනෙන්න ගන්නවා. එය ටික වේලාවක් පැවතී නැවත යථා තත්ත්වයටපත් වෙනවා. මා ආශ්වාස ප්‍රශ්වාස කියා නැවතත් මෙනෙහි කරනවා. ඒ අතරතුර සිතවිලිත් එනවා. ඒ බවත් මා දැනගන්නවා. වරන් ඇත්තේ පැයක් පමණ කාලය. ඒත් මගේ සිත සමාහිත වීමක් නම් ඇති වෙන්නේ නැහැ. මේ தত্ত্বය ඇති වෙන්නේ මා භවනා කරන විදියේ අඩුපාඩුවක් නිසාද? මේ පහදා දෙන මෙන්න වහන්සේගෙන් දෙපා නමදilla සිටනවා. නෑ මේක අහගෙන යනකොට පේන්නේ Taman වේදනාවක් ආව, ශබ්දයක් ආවත්, හිතවිල්ලක් ආවත් ඒකත් එක්ක කටයුතු කරන බවයි. ඉතින් එතකොට තද බල සමාහිතකමක් නෑ. නමුත් සතිය පවත්වන්න පුළුවන් බව තේරෙයි. මෙහෙම කරලා කරලා පුරුදු වෙලා හිත ධෛර්යමත් වුණාට පස්සේ ඔය අපේක්ෂා කරන සමාහිත බවත් ඉස්සරහට එනවා. ඒ නිසා මේක හොඳ සටනක් දෙන අවස්ථාවක් වගේ තමයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ මේක දිගටම කරන්ඩ අද අපි හතරවෙනි දවසේ ඉන්නේ හතරවෙනි දවසේ මේක මේ වගේ දේවල් වලට බොහොම හොඳ දවසක් මේ තමයි ඉස්සරහට යන්නේ දිගට කරන්ඩ කරනකොට ওই බලාපොරොත්තු වෙච්ච පුරුද්ද බලාපොරොත්තු වෙන සිද්ධි වෙන ගතිය ආවට පස්සේ තමයි ඔලූස ගන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට සමහර අවස්ථාවල මුළු ඇඟම ගල් වෙනවා වගේ දැනෙනවා තවත් පිටක ඇඟේ ඇඟේ සමහර තැන් තද වෙනවා. ටික වේලාවක් යනතුරු ඒ එසේ පවතිනවා. තවත් විටක මුළු ඇඟම දැවිල්ලයි. දාඩිය උතුරනවා. විශේෂයෙන්ම දැවිල්ලත් දාඩියත් ඉවසා ගන්න බැරිව නැගිටලා යන්න හිතෙනවා. ඒත් එසේ කළේ නැහැ. එය ඉවසාගෙන සිටියා. මේ වෙනස් වීම භාවනාව නිසා ඇති වෙන දේවල් කියා හිතුවා. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. දල වශයෙන් හිතා ගන්න භාවනාදී ධාතු මනසිකාරය වැටෙන්නේ ඕම තමයි. ඒකට බාධා කරොත් භාවනාවට බාධා වෙනවා. ඉතින් ඒ නිසා මෙව්වත් එක්ක මෙව්වත් ටත් එක යාළු වෙන ගමන් පුළුවන් තරම් අත නෑර ආනපාන කරනකොට ආනපාන හරහා ආනපාන තුලම නෙවෙයි ශරීරයේ අනිත් අංගවල මත වෙන ධාතු මනසිකාරය දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකට සාදර වුණේ නැත්නම් ලැබිච්ච අවස්ථාවේදී මේක දාඩියක් කරදරයක් කියලා ගත්තොත් ඉතින් භාවනාවට අකුල් හෙලීමක් වෙනවා. ඒ නිසා මේක සාධකයක් විදිහට සලකගෙන ඉදිරියට යන එක තමයි කරන්න ඕනේ. පින්වත් ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේදී සක්මන් මළුවේ සාමාන්‍ය වශයෙන් ගමන් කීපයක් සක්මන් කර පසුව වම දකුණ වශයෙන් සක්මන් කරමි. හොඳට වම දකුණ වැටෙහි සක්මන සිදු වෙනවා. පසුව ඔසවනවා, තබනවා වශයෙන්ද, ඉන්පසු ඔසවනවා, යවනවා, තබනවා වශයෙන්ද, ඔසවන්න හිතෙනවා, ඔසවනවා, යවනවා, තබනවා වශයෙන්ද සක්මන් කරනවා. එම අවස්ථාවේ සතර මහා ධාතුන් පිළිබඳව නොහැටීමත් ඇති වෙන වෙනවා දැනෙනවා දන්නවා ඔසවන්න හිතෙනවා ආදී වශයෙන් ගන්නා විට නාම ධාතු වශයෙන් භාවනා වීම රූපද නාම රූප වශයෙන්ද පසු පංච උපාදානස්කන්ධ පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති වෙනවා මෙනෙහි කරනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනීම, දැකීම, පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙනෙහි කිරීම සක්මන් භාවනාවට සුදුසුද? නැද්ද? යන්න පිළිබඳව කරුණු පහදා දෙනෙමින් තාමත් ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඒක මතුණා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අභාගන යන්න එපා, එලවගෙන යන්න එපා. Taman පුළුවන් තරම් පරමාර්ථ ධර්ම වලට මෙනෙහි කරන්න යන්න එපා. මේ පය තබනවා වම දකුණ වශයෙන් මෙනෙහි කරනකොට ඒ ධර්ම මතු වෙයි. නමුත් ඒවා ඉස්සර කෙරුවොත් වෙන්නේ මොකද්ද? සක්මන් කරාට හිතවිලි වල පටලවිලා තියෙයි. ඒක නිසා පුළුවන් තරම් සම්මුතිය හිත මෙනේ කරන්න પરමාර්ථ පැමිණුණාට කොයි එක පැමිණ ප්‍රශ්නයක් නැහැ. පැමිණිය යුතු දේ නොයුතු දේ කියලා කල්ලාතු විනිශ්චය කරන්නත් බෑ. නමුත් මේක අහගෙන යනකොට පේන්නේ ගොඩක් වෙලාවට හිත චින්තාමේ පැත්තට දුවන තියෙන ගතිය තමයි. බොහොම ඉක්මනට මූල ධර්ම රිංගවා ගන්න හදනවා භාවනාවෙන් ප්‍රත්‍යක්ෂයෙන් පෙන්වන්න ඉස්සර වෙලා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ කරලා හැකි අත්දැකීමේ මෙනෙහි කිරීම පවත්වනවා නම් මුගක් වෙලාට පටලැවෙනවා අඩු. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නය දිග වූවත් දැනට කරන ධර්මදේශනාව නිසා මට මේ ප්‍රශ්න ඇසීමට සිත්විය. මගේ අසල්වැසියෙක් අපේ පැත්තේ ඇති කොස්ගසකින් වැටෙන කොළ නිසා හැම දින බැන අඬ ගසමින් කොළ අතුගා තාප්පයට උඩින් දමයි. ඒ දමන ගමන් බණී. මේ ගස යටම දමමින් ගොඩ වශයෙන් දැමූ කොළ දැන් ඉනිමඟකට නැග විසිරුවා දමයි. ඒ පැත්තට ඇති අත්ත කපා දමන ලෙස බැන බැන කී නිසා එම අත්ත කපා දැමීමි. ඔලුකැට දෙකක් වරණත්ලේ අයගේ බිඳුනත් හතක් කියා හතමත් කුඩා ධර්ම පොත් දෙකකුත් දී කියවා බලා තව කෙනෙකුට දෙන්න යයි කීමි. ඉන්පසු තාප්පයට තාප්පය හිල් කර කුණු වතුර පාර හැරුවා. එයද කොන්ක්‍රීට් දමා වැසූ පසු ගස කපන්න යයි කෑ ගසයි. මේ தත්ත්වය යටතේ මම අපේ දුවටත් ගෙදර අයටත් ඒ ගෙදර අය කියන ඒවාට ප්‍රතිඋත්තර නොදී ඉන්න යයි කීවා. ළඟදී දවසක් කිව්වේ මේ ගෙදර ඉන්නේ බීරි සහ ගොළුෝ කියයි. අපේ ප්‍රතිපත්තිය වරංගතුලේ ප්‍රතිචාර නොදක්වීම හරියටයි දැන ගැනීමට කැමැත්තෙමි. තවද එම කැමැත්තට දැනට රීඩ් ෆේලියද මම දන්නේ. ෆේලිය. ඊතල් ඊන රීනල් ෆේලිය. නැමැති අසාධ්‍ය රෝගයකින් පෙළේ. කොස්කසේ පහළ හැදෙන ගිරිවල වර්කා රස නැත. ඉහළ ගෙඩිය වඳුරන්ගෙන් බේරාගත හැකි වොත් රසය. මේ සිද්ධියක් ජපාන් රටේ වතුර වීදුරු දෙක මෙන් යයි මට සැඟින්නේ. තෙරුවන් සන්නයි. ප්‍රශ්න නැහැ. මේ වගේ දේවල් ගොඩාක් ඉස්සරහට වෙයි. බාහන මධ්‍යස්ථානට ඇවිල්ලා තාම gedara ජීවත් වෙන බෑ මට පෙන්නේ. ඒ නිසා කරුණා කරලා එක චිත්තක්ෂණයක් Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පාත්තන්න පුළුවන් නම් මේ සියලු ප්‍රශ්න වලින් විසඳීමේ ක්‍රමයේ බුදුහාමුදුර නොමිලේ දීලා තියෙද්දි මේ ප්‍රශ්න කොච්චර අපි එලවෙලව පහර දෙනවද කියලා බලන්න. අපි ඕම නෙවෙයි අහස උඩට ගියත් පර්වත මුදුරේකට ගියත් නැවකට ගියත් කරපු කර්ම පරිසන්දය. ඉතින් ඒව නතර කරගන්න මේ මම දැන් මෙතන කියන ඊටාම සරල ක්‍රමයේදී අපි කොච්චරක් මේවා පිළිබඳව කීයක්ගේ අවධානය යොමු කරන්න උත්සාහ කරනවා. මේ තමයි කෙලෙස් වල තියෙන ඒ දරුණුකම, ඒ තියෙන වංචනික ස්වરૂපේ. ඉතින් මේවා එලි කෙරුවයි කියලා විශ්වයි කියලා මොන්නම ලාභයක්වත් නැහැ. වසන් ගන්න පුළුවන් තියෙන ක්‍රමේ තියේදී අපි මේවා ගැන වැඩිපුරෙන් කතා කරනවා කියන්නෙම අල්ලපු ගෙදර මනුස්සයෙක්ට දෙන අපරු හිතක් Taman ළඟ තියෙනවා කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඉඳගෙන බලන චිත්තක්ෂණ කීයක් කොස්ගහේ කොළ වැටුණාට මට මෙතන ඉන්න පුළුවන්ද කියලා. ඒක දක්ෂ වෙනවා නම් අපි ওই ප්‍රශ්න සේරටම උත්තර තියෙන බවත් මතක තියාගන්න. එහෙම නැතු ඕවයි කවදාකවත් කෙලවරක් කරන්න බෑ. දැන් අපි අරගෙන තියෙනවා පැයකොත් විනාඩි 20ක විතර කාලයක්. ඉතින් ඒ නිසා මම තවදුරටත් අහන්නේ තවත් ප්‍රශ්න තියෙනවා කියලා. මොකද අපිට පැය භාගයක් විතර වෙලාවක් තමයි තියෙන සක්මන් කරගන්න. ඊට පස්සේ අපි මේ සක්මනේ පස්සේ නැවත අපි තුනට රැස් වෙනවා මෙතන පරියංක භාවනාවක් සඳහා. ඒ නිසා ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.